අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පිටුමත්ටි අපි අද අපේ කැන්ඩල්බාක් ෆාම් වැඩමුළුවේ ධර්ම දේශනාව මේක අපේ දේශනාවලියේ අවසාන ධර්ම දේශනාව පාටපත් වෙනවා. මේ ධර්ම දේශනාව සඳහායි වෙලාව වෙමිලා තියෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරපව.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 යෝනිසෝමනසිකාරයේ මුල් කරගත්ත ධර්ම නවයක් තියෙනවා ධර්ම પરම්පරාවක් තියෙනවා. අනේ ධර්ම ධර්ම પરම්පරාව තමයි කෙනෙකුට ඉතාමත් උපකාරක ධර්ම වෙන්නේ. ඉතින් ඊට පස්සේ සමස්ත සාමූහික ඒ පොදු උත්තරය නැත්තම් නිද්දේශය පටිනිද්දේශ වශයෙන් නම් කරනවා. ඒ නමය එකින් එක එකින් එක නම් කරනවා. යෝනසෝ මනස්කාරතෝ පාමොජ්ජං ජායති. යම් කිසි කෙනෙකුට මේ ආධ්‍යාත්මික දෙයක් වේවා එතන භෞතික ලෞකික දෙයක් වේවා යෝනසෝ මනස්කාරය කියලා. එතන මේ නෝනේ සලකා බලනවායි කියන. එහෙම නැත්නම් මේ විප්ලවීය කල්පනාවේදී ප්‍රමෝදයක් පහළ වෙනවා. පටන් ගන්නකොටම තියෙන ලකුණ එච්චරයි. අයෝන් සමාජකාරයෙන් කල්පනා කරන හැම වෙලාවෙම ආතතිය පහළ වෙනවා. හැම වෙලාවෙදීම අසහනය පහළ වෙනවා. දරතියේ පරිලායසා දරුණු නපුරු ගතියක් පහළ වෙනවා. ඕනෙම දෙයක් ඒ ඕනෙම දෙයක් යෝන සමාජකාරට දාන්න පුළුවන්. ඒක අපි හිතපු නැති ක්‍රමයක් විප්ලවීය චින්තනයක්. ඒකට දාපු ගාම මේකෙන් ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝනිසමංස්කාර මූලකයේ නව ධර්මයේ අවසානයේ කියන දේ විමුක්තිය අඩිය තියෙනකොටම දැනෙනවා. පටන් ගන්න මූලිකම අවස්ථාවේදීම දැනෙනවා. ඒ නිසා ඒ පියවර 9ක් තියෙමින් තමයි අපි මේ කියන අපි බලාපොරොත්තු වෙන මේ පරමාර්ථම පරමාර්ථ විමුක්තියට යන්නේ. ඒක නිසා පටන් ගන්න තැනම මේ ලකුණ පේන්න තියෙනවා. ඒ ප්‍රමෝදය පහළ වෙන ප්‍රමෝදය හඳුනා ගැනීමත් යෝනිසෝ මනස්කාරය. ඒ වෙනුවට මේ පශ්චාත්තාප වෙන දේවල් චරුචුරු එහෙම නැත්නම් මේ දරත පරිලහ යන්නෙම එක දිගට යන අයෝනිසෝ මනසිකාරකේ. ඒ අතර මෙතන චීන යෝනිසෝ මනසිකාරයේ පහළ වෙන පාමොජ්ජේ චීනගේ යටපහුව වෙලා තියෙන යටි යටිපහුව වෙනවා. ඒක මතු කර ගන්න දන්නේ අර බංකොලොත් මානසිකත්වයට. එහෙම නැත්නම් අවිද්‍යාවට. එහෙම නැත්නම් තෘෂ්ණාවට. නැතිකම්ම නෙවෙයි. යම් කිසි කෙනෙකුට මේ කොයි දුකෙත් සැඟවෙච්ච මොකද්දෝ සැපතක් තියෙනවා. නැත්තම් හැම අඳුර වලාවකම ත්‍රිජි රේඛාවක් තියෙනවා. අන්න ඒක බලන්න පුරුදු වෙනවනම් තියෙන දේ උනත් පේන්නේ තියෙන දේ උනත් ඉස්මතු කරගන්නේ තියෙන දේ උනත් ආටෝපෙට ගන්නේ ක්‍රමේ තමයි යෝනසමස්කාරය කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාව වෙනකොට ඒක ලෞකික සම්පත්‍ති වෙන්න පුළුවන්. ලෝකෝත්තර සම්පත් වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමුදිසස්ස පීටි. ඒ මතුවිච්ච ප්‍රමෝදය, තරුණ ප්‍රීතිය මේ විශාල දුක්ඛඳක් මැද ඒක තියෙනවා දැකීමම ප්‍රීති ජනක දෙයක්. අනිත ඔක්කොම දකින්නේ එතන තියෙන අකුසලයේ කනගාටුව පශ්චාත්තාපේ. නමුත් මේ යෝන්සමනසිකාර චෛතසිකේට යෝන්සමනසිකාරයේ කියන චිත්තක්ෂණයට යෝන්සමනසිකාරයේ අයිතියේ යෝගාවචරයට මේ ඔක්කොම මැද පේනවා විදි රේඛාව තියෙනවා යන්න පුළුවන් කියලා. ඒක දැකීමම ප්‍රමෝදයේ දැකීමම ප්‍රීතිය දනවන සුළුයි. ඒකට මේ කල් වේලා ගන්න දෙයක් නෙවෙයි. ඒ ධර්ම પરම්පරාව කියන්නේ ඒකයි. ඒවා අකාලිකවම සිද්ධ වෙනවා. එතකොට පීති මනස කායෝ පසම්බති. මේ ඔක්කොමල දැවෙනවා, දැවෙනවා, ඉසాత බඳගෙන ආනනවා, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන ඔක්කොට මේ ඒ ඔක්කොම ASCII මේ කෙනාට පේනවා සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ රිදී රේඛාවක් කියන එක මම දැක්ක දැන්. ඒ නිසාම මට මේ කාගවත් පරෝපදේශ රහිතව මගේම තියෙන චින්තන රට දැක්කයි කියනකොට ප්‍රීතිය පහළ යා මිනිස්සු දඟලනවා දැන්. ඉසාද බඳගෙන නටනවා මට බුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. මේ මිනිස්සුયો මේව අල්ලගෙන අඬවගෙන වැළහප කියාගෙන ඉසාත බැඳගෙන ලෙයි තවුල් ගහගෙන නටනවා. ඒ මනසට කවදාකවත් කියන්න බෑ මේක මේකේ හොඳක් තියෙනවා මේක වාසියක් තියෙනවා මේක වැඩක් ගන්න පුළුවන් කියන එක තේරෙන්නේ නෑ. ඒ වුණත් මෙයාට ඒකට සාපේක්ෂව වෙනවා මම මොන තරම් ගැළවිල්ලක්ද ගැලවුනේ. මට දැන් ප්‍රමෝදයක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා පීචි මනස කායෝ අසම්බයි. අර තේරෙන පටන් ගන්නවා දැන් මිනිස්සු දඟලන එක ඇත්ත. ඒ මොකද ආයෝන්සෝ මනසකාරය නිසා. මට ජෝන්සෝ මනසකාරය තියෙනවා ඒ නිසා මට මේ කැළඹෙන ප්‍රමාණයට ලෝකයා කැළඹෙන ප්‍රමාණයට සාපේක්ෂව සතුටක් සහ නොකැළඹීම කියන අනාකූල භාවය වෙනුවට අනාකූල භාවයක් එන්න පටන් ගන්නවා. ඒ එකම හේතුව මුළු ලෝකයම කෑ ගහනවා. පශ්චාත්තාප වෙනවා, දුවනවා, පණිනවා, දඟලනවා. මේක නට බොහොම සාන්ත භාවයක් එනවා. මේ පස්සද්ධිය ඒ තැම්පත් වීම ලෝකයාගේ ලෙයිහි අත්තලා අඬන ඇඬිල්ලත් එක බලනකොට කැපිපේන වෙනසක් මේ පුද්ගලයාට තියෙනවා. අනේ මමත් මෙතනේ හිටියේ. මෙතෙක් කල මේ කණ්ඩායමේ හිටියේ මට දැන් පේනවා. ඒක තුල පේනවා ඒක ඒක තුල තියෙනවා ගමනක්, පෙතක්, ධර්ම પરම්පරාවක්, පසම්බනයක් වෙනවා. පස්සද්ද කායෝ පස්සද්ද කායෝ චිත්තං සමාධියති. මිනිස්සු දඟලන වෙලාවේ බුදුමාකාර සමාධියක් එන්න පටන් අර ගන්නවා. මේ ඒක ඉන්නේ සාපේක්ෂවම මිනිස්සු නැටුවේ නැත්නම් දැඟලුවේ නැත්තම් මෙච්චර චිත්ත සමාධියක් එන්නේ නැහැ. මිනිස්සු ඒ තරමටම කෑ ගැහුවේ නැත්තම් පසම්බරයක් එන්නේ නැහැ. අපි ආර්යයන් වහන්සේලා ගොඩක් එක්ක හිටියොත් බුදුහාමරුත් එක්ක හිටිය බුදුහාමරුවට දඟලන්නේ නැහැ නේ. ආර්යයන් වහන්සේලා නේද? ඒකට අපිට මේ ඉන ප්‍රසද්ධිය තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වටේ ඉන නටන අඬන කට්ටියට කීයක් හරි දෙන්න වටිනවා. උලි ඒගොල්ලන්ගේ විශාල සේවයක් වෙනවා. ඔබ පුතා ගැලුණා. ඕම් බලපන් වැරදුනොත් ඒ මිනිසුන්ට කියන්නේ කිව්ව ගහනවා ඒ වෙලාවේ. මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හොඳටයි. කියනෙක් කියන්න බෑ. ඒක නිසා ඒ වෙලාවේදී උගාක් වෙලාට යෝගාවචරයට ගත කරන්න වෙන්නේ උගා කැළඹෙන, තැවෙන පුතක්. පුතක් කියන පුතඥයත් එක්ක. තාම නෑ යාට මේ බහුතර ආර්යයන් වහන්සේලා ජීවත් වෙන බහුතර සද්ධර්මයේ තියෙන සත්පුරුෂයන් එක්ක යන්න වෙලාවක් හම්බ වෙන්නේ. නමුත් තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සු කෑ ගැහුවට ඒගොල්ලෝ මේක දිහා දැකලාවත් එහෙම නැත්නම් මේ ආවා කැලේ කඩන දිව්වට ආවා කියන දේ අහගෙන දිව්වට එක එකක් දන්නේ මේක බොරුවක් වෙන්න පුළුවන් කියලා. සිංහෙක් වගේ නතරව කොහෙද යකෝ දුවන්නේ කියලා අහන්නවත් හිත දෙන්නේ. මොකද ඔක්කොම කැලේ කඩන දුවන වෙලාවනේ. අන්න ඒකට තේරෙන පටන් අර ගන්නවා. මේ කැලේ සත්තුන්ගේ තියෙන බයට සාපේක්ෂව තමයි සිංහයාගේ තියෙන වීරත්වය පහළ වෙලා ඉන්නේ. අනික ඔක්කොම බයයි. අනිත ඔක්කොම ඵලයත් එක්ක නටන්න හදන. සිංහයා පොඩ හේතුව බලනවා. ඌට පේන තැන මේක දණි කරබරුවක් වෙන්න පුළුවන් කියලා. ඌට විතරේ මේ ප්‍රශ්නවත් අහන්න පුළුවන් වෙන්නේ. කවුද බෝල කිව්වේ කියලා අනික කට්ටිය දෙනවා මේ මේ පමා වුණොත් අහස කඩ වැටෙනවා. විනාසයි. දුරු. අනන්නේ වගේ යනකොට එනේ චිත්ත සමාධිය වගේ දෙයක් දැකලා එක්කලියුත් කරන්න අවශ්‍ය කරන ඕ චිත්ත සමාධිය පහළ වෙනවයි කියන එක. මැජික් වගේ තමයි තෙන්නකොට අර ප්‍රමෝදේ වගේ නෙමෙයි මේක. තියුණු වෙලා ඇවිල්ලා කෙනෙකුට පේන්න ඉඩ තියෙනවා ඒ කරදරයක් එනකොට ඒ සමූහය අතරේ බීරත්වයක් පහළ වෙලා එනවා. යුග පුරුෂයෙක් පහළ වෙලා එනවා. ඒ යුග පුරුෂයා පහළ වෙන්නේ අර කරදර වලට සාපේක්ෂව තමයි. නාස්තියට සාපේක්ෂව තමයි. දූෂණයට සාපේක්ෂව තමයි. රත් වීමට සාපේක්ෂව තමයි. ඒ පුද්ගලයාගෙම තියෙන දෝෂයක් ජයග්‍රහණයක් නෙවෙයි යුගයේ විසින් හදලා දෙන්නේ යුග පුරුෂයෙක්. ඉතින් ඒක නිසා ඒන පස්සද්ද පස්සද්ද කායෝ පස්සද්ද කායෝ සුඛං වේදි. ඊට තේරෙන පටන් අර ගන්නවා මිනිස්සු දැවෙනවා. දැවෙනවා. ඒ දැවීම තැවීම නැතිකමේ සුඛයක් තියෙනවා. මොකද දෙන කියන්නේ සුඛය කියනකොට මේ අයිස්ක්‍රීම් කනකොට එන සුඛයක් වගේ, චොක්ලට් කනකොට එන සුඛයක් වගේ, කාර් එක යනකොට එන සුඛයක් වගේ කියලා ඉතින් මේ සුඛෙ තියෙන මෙච්චර මිනිස්සු තොගේට නටනවා ගාලත් නැහැ. නට ගහලල්ල උතුමාකාර සුඛයක් එන්න පටන් ගන්නවා මේ නටන නැටිල්ල කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් මනින්න ගියොත් කෝටි ගණන් පුදුමාකාර දෙනක හම්බ කරපු දේවල් මොකම කරක්වත් දැත්තේ නැහැ කඩාගෙන දුවන. ඉතින් මනසට තේනවා මෙතන සුඛය කියන්නේ මේ පෙළෙන තවන තවන පරිදේව ශෝක කියන දුක නැහැ. දුක නැති එක යා පියවරෙන් පියවරට දානවා. මට ප්‍රමෝදයයි පහළ වුණේ මට ප්‍රීතියයි පහළ වුණේ පස්සද්ධියයි පාන්නේ පස්සද්ධිය තුලින් මට සුඛයක් එනවා. එතකොට අර ඔක්කොම කැළඹෙද්දී දීපගිනි මොලවන තෙක්දිය සැලේ වගේ මේ කට්ටිය කැළඹෙද්දී මේ ආගේ හිතේ සමාධියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වෙනකොට ලෝක ධර්ම වලට විරුද්ධව මේක නගින්න පටන් ගන්න. මේක නිකන් ගඟ දිගේ ඉහළට වගේ යන්නේ. පුදුමාකාර දේවල් වල සමතයක්, පුදුමාකාර දේවල් වල ගුණයක් එහෙම නැත්නම් අනාකූල භාවයක් පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒක මේ හිතා ගන්න බෑ. ඒ බුදුජාන විශ්වසේ සමහර වෙලාවල් වල ඒක පෙන්ලා දීලා තියෙන හැටියට ඒ සාන්තති යමති බුදුජාන විශ්ව පින්නපාත වඩනකොට එයා යනවා රාජාභරණ සාහිත්‍ය ඇතෙක් පිට. මොකද කොසල් රජුරුවන්ගෙට විශාල සේවයක් කරලා ප්‍රාදේශීය යුද්ධයක් නතර කළා යුද්ධ සජ්ජුරුව එයාට රාජ්‍ය සම්පත්තිය දීලා. දවස් 7ක රජ සම්පත්තිය දීලා යාට ඕන දෙයක් රජේ තියෙන දෙයක් බුද්ධ විනය පුළාති යාට හොඳම නාටිකංගනාව දීලා කනවා බොනවා නාටනවා ඉතින් මෙයා ඒ ඔක්කොමත් අරගෙන මේ උයන් කෙලියට යන වෙලාව ඉතින් උඩ ඉඳලා ඇතා උඩ ඉඳලා බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක් ඔලුව පාත් කරා මෙයා වෙන බුද්ධ ආගමක් තිබුණේ නැහැ එතකොට ආනන්ද බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන කියනවා අද මේ ඇමතිතුමා එතකොට ඉතින් රජ වෙලානේ අදම රහත් වෙනවා අදම පිරිනවම් පානවා කියලා. ඒතර මිනිස්සු කියනවා මේක මේ කටමැත දොඩන කතාවක් නෙවෙයි බුදුරජාණන්සේ සඳහන් කරන මේ රාජාවරණ සහිතව ඇතෙප් පිට යන මේ මිනිස්සයා අදම රහත් වෙනවා අදම පිරිනවම් පානවා කියලා. ඒ ජවනිකා ඉවරයි. දැන් මෙයා යනවා උයන් කෙලියට ගිහිල්ලා අර නාටිකාංගනාව මෙයා අවසාන දවසේ පරිම රංගනේ පෙන්නනවා මෙයාට. පේන්න තියෙනවා මෙයාට මේ මේ ඒ නාටිකාංගනාවට ඇනොරෙක්සියා රෝගේ තිබිලා තියෙනවා. දවස් 7ෙම කාලා මොකද කෑවොත් නටන්න බෑ. ඒ නිසා මේ ඇඟ ඇලර්ට් එකේ තියාගන්න ඕන නිසා ඇඟ සැහැල්ලුව තියාගෙන ඉස්සලා ඇනොරෙක්සියා ඇනොරෙක්සියා තියෙන කට්ටියට මේ කට්ටිය ශරීරයේ ඒ ස්ලිම් බොඩි එක ශෑන්කි මේ ලෙග්ස් තියාගන්න උනාට කැම කන්ට්‍රෝල් කරනවා. ඒක භයානක ලෙඩක්. අන්තිමට මේ හොඳ මිහිරි ආහාරයක් කෙනකොට වමන යනවා ඒගොල්ලන්. ඒ ආහාර කණ්ඩ ආසය යඟ කන්ට්‍රෝල් කරලා කරලා කරලා මේ අම්මන්ඩිට වෙන්නේ මොකද්ද? අර අන්තිම දවස නිසා වේදිකාවේදීම කලන්තය ඇදලා වැටලා මැරෙනවා. ඉතින් රජුරු හිතන්නේ මේ නාටකමේ කොටසක් කියලා. බලන්න කටත් ඇල්ල ඇඳගත් ඇල්ල මැරලා වැටෙනවා. ඉතින්දී ඇති වෙන මේ කම්පණය කොච්චරද කියනවනම් මේ දවස් හතක් තමංගේ සුවේ පිණිස මේ නටපු නාටිකාංගනාව නාඩගමේදීම ඇස් අරගෙන කටත් අරගෙන මැරලා වැටිච්චාම මොනම ක්‍රමයකටවත් ඒන ශෝකයේ පරිලිය පරිලාහය දුක්ඛ දෝමනස්සේ නැත කරන්න බෑ. කෙසේ නමුත් මේ කෙනාට තේරෙනවා මේ මේක කාටවත් කියලා හරියන්නේ නැහැ. මේකට බුදුහමර ගාට යන්න ඕනේ කියලා. ඒ මහ බුදුමාකාර අහඹුවක් බුදුරණන්ට ඇවිල්ලා මෙයා කියනවා මේ දුක. ඒතර බුදුරණන් කියනවා අතීතයේ ගෙවුනා. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. වර්තමානයේ බැඳෙන්නත් එපා. ඕකටමයි නිවන කියන්නේ කියලා. ඌ නිවන් දකිනවා. අතීතයේ ගෙවුනා. අනාගතේ ආවේ නැහැ. වර්තමානටත් බැඳෙන්න එපා. නිවන. ඉතින් කාට හිතන්න පුළුවන්ද මේ සාවිශාල දුකක් ඇවිල්ලා අර තමන්ගේම ප්‍රියම්බිකාව මේ රංගනයටම ගිහිලා නටලා මැරිලා. ඒ ඇති වෙන දෙයට බුද්ධ ඥානසේ දෙනදී මේ ධර්ම પરම්පරාව තමයි වැඩ කරන්නේ. එතකොට මේ දුක නැති කෙනෙකුට ඒ බර කතාව ඇහෙන්නේ නැහැ නේ තේරෙන්නේ නැහැ නේ අදාළ නැහැ නේ. එවැනි දුකක් ආපු කෙනෙකුට තේරෙනවා මේ නටන්න ගියාට බුදුන්ස කියන විදිහට නටන්න නැතුව උනම් ඉන්න පුළුවන්. අනිත ඔක්කොම කියන්නේ අම්මෝ ඇත්තටම නටන්න එපායි අයියෝ මෙච්චර මේ රජ සැප දීපු ගෑණි නෙවෙයි නැති වුණානේ ඉතින් ඒ වගේ දෙයක් කෙනකොට හිතන මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂී මැජික් එකක් වෙන්න ඇති එහෙම නැත්නම් මේ සම්පතිමත්මගේ විශේෂ ගුණයක් වෙන්න ඇති කියලා අපි කවදාකවත් හිතන්නේ මේ වගේ වෙලාවක මේ වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන් වර්තමාන මොහොතේ කවදාකවත් අතතිය තියන්න බෑ. දුක, ශෝකේ, පරිලාවේ තියන්න බෑ. වර්තමානට ගත්තයි කියන්නේ අතීතේ නෑ. දැන් වෙච්ච සිද්ධි ගියා. අනාගතෙත් නෑ. මේ ඇති වෙන වර්තමානයේ ඇති වෙන මේ මම දැන් මෙතන කියන එක මේ අප්‍රමාදී කියන එකත් බැඳෙන්න එපා. ඒකට ඊගා චිත්තක්ෂණයට යන්න බෑ. ඒකට ඊගා චිත්තක්ෂණේ වර්තමානට යන්න බෑ. ඒ නිසා දෙපැත්තත් අතහැරපන් මැද ඇලෙන්නත් එපයි කියලා කියනවා. ඉතින් අර වගේ දුකක ඉන්න කෙනාට මේකේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. මේ සූත්‍ර පිටකේ 15000ක් සූත්‍ර තියෙනවා. උන්වගේ සුවිශේෂී ටික විතරයි රෙකෝඩ් වෙලා තියෙන්නේ. ලක්ෂ කෝටි ගණක් වෙන්න ඇති. ඒව එච්චරම ඇවිල්ලා නැහැ. ඒ නිසා කියවලා බලනකොට පේනවා මේ යෝනිසමනසිකාරය කියන එක ඒකට මේ කල්ැතු ලකුණු පෙන්නලා එන එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ අහසේ විදුලියක් කොටනකොට ඊට චිත්තක්ෂණයට ඉස්සලා බැලුවට විදුලිය පිළිබඳ කිසිම සංඥාවක් නැහැ. විදුලිය කොටලා ඉවර වෙච්ච ගමන් බලන්න ඒ පෙන්වන්නෙත් නැහැ. විදුලිය කොටනකොටම බැලුවොත් ඡාපේ දැක ගන්න පුළුවන්. කොහොමද මේ විදුලි ඡාපේ දුවන්නේ කියලා. ඉතින් වර්තමාන මොහොත කියලා කියන්නේ ඒක දිහා බලාගෙනම හිටියොත් විදුලි ඡාපේ ස්වභාවය දැක ගන්න පුළුවන්. කලිමුත් බෑ පස්සෙත් බෑ. ඒක කාලිකයි. අන්න වගේ ඒ වෙලාවක සමාධියක් එන්න පුළුවන් කියන එක අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ කියපු දේ, පටාචාරාවට බුදුරජාණන් වහන්සේ මතක් කරපු දේ, සෝපාකට කියපු දේ දිහා බලනකොට ඒ අපි හිතාන ඉන්න අර රේකී ක්‍රමේ නෑ එතන. ඉතින් ඒකට අපි නිකන් අප්සෙට් වගේ නිකන් අපි අවුරුදු ගානක් තටමල තටමල මේ තාම නෑ. මේ මොන්ඩිසෝරි බන්තිටත් ඇවිල්ලා. අරගොල්ලෝ ගිහලා කප් එක අරගෙන ගිහිල්ලත් යන්න ගිහිල්ලා. ඒ තරම් මැටි කල්පනාවක් අපි ළඟ තියෙන්නේ. ඒක කියලා මේ මේ භාවනා කරන මත හැල්ලා මේ සම්තිතිය ඇමති වෙන්න ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මේකේ යනකොට මේ පහර යනකොට ඒක තැනකදී ඒ පුදුමාකාර බිම්මක් පයින්නවා. ඒක බුදුහාමසගේ අතේ තියෙන තීන්දුවක් හෝ මගේ අතේ තියෙන තීන්දුවක් නෙවෙයි. ඒ ධර්ම පරම්පරාව ඒක තැනකදී පණිනවා. ඒක මේ මහායාන බුද්ධාගමේ සතෝරි කියන නමෙන් සාපාව කියලා දෙනවා. ඒක පාට ක්ෂණිකව අවබෝධයක් වෙන බඩ අඩේ. මේකනේ මේ කියන්නේ කියලා. මේ අරමුණක පුද්ගලික ලක්ෂණ කියලා කියන්නේ මේකයි කියන එක ලක්ෂ කෝටි වාරයක් කියවට කාටවත් තේරෙන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට අයියෝ මේකනේ මේ කියන්නේ කියලා බොහෝම සරලව තේරෙනවා. අරමුණ අනික් කිව්වයි වෙන් කර දැක්වීමේ ලකුණ. අනන්‍යතාවය. ඒක කියනකොට අපි දන්නවා අපි දෙන්නම කතා කරන එක මාතෘකාව කියලා. එතකොට මේ යන්නේ කොයි දිගට කරන මල්ලේ පොල් කියන්නයි. විද්‍යාවට වැදින පඳුරට කියන කතාවන්නේ අපේ යන්නේ එක. කොඩාක් වෙලා අහගෙන ඉන්නකොට මම මේ මොකද්ද කියන්නේ කියලා දැනගන්නේ. මම මේ පසුබිම සකස් කරලා නෙමෙයි කතාව පටන් අරගන්නේ. එයා හිතන්නේ ඉන්නේ මගේ පසුබිම. මට තියෙනෝනේ අරයටත් තියෙනවා පසුබිම කියලා. පසුබිම නෑ. ලොකු සාංශිනකොට කියනවා තමන්ගේ මට්ටමින් අනුන් මනින්ද යන්න බෑ යාර කියන්න මම මේ ඔබට කතා කරන්න දන්නේ මෙන්න මේ මාතෘකාව. එතකොට මේ මනුස්සයා මේකට සංනිවේදනය වෙන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන දේවල් වල දිහා බලනකොට කිසිම තැනක පසුබිමට සාපේක්ෂ භාවයක් නැහැ. ඉතින් sannivedanayak නෙමෙයි සිද්ධ වෙන්නේ අවුලක්. ඒ නිසා අද IT ටෙක්නොලොජි එකේ තියෙන අද මේ වගේ කාලයක විතර කවදාකවත් තොරතුරු පටලිච්ච සත්‍ය විකෘති කරපු කාලයක් ලෝකේ නැහැ. කවදාකවත් නැහැ. අද මෙච්චර බණ කියද්දී රට නරක වෙච්ච යෝගියක් තිබුණෙම නෑ කියලා මෙච්චර බණ කියද්දි රට නරක වෙච්ච යෝගියක් මම දැකලා නෑ කියලා ලොකු සංහස කියන 1901 ඉපදිලා 92 වෙනකන් ජීවත් වෙච්ච යෝග පුරුෂයෙක්. sannivedana වෙන්නේ නෑ. මොනින් නමල දෙන කලයකට වතුරක් කරන්න වගේ යන්නේ. sannivedana වෙනවා නම් ඒ බහුකාර්ය ධර්මයක් වශයෙන් මේ යෝනිසමංස්කාරයේ තියෙන මේ පුදුම ගංගදික ඉහළට පින ගතියේදී මේ කියන චිත්ත සමාධිය කොච්චර අද පටලවාගෙන තියනවද කියලා කියනවනම් ඒ සමාධියට තියෙන කැමැත්ත නිසා ඒ සමාධිය ලැබිච්ච කෙනා මේක මගේ සමාධිය මේක මගේ ප්‍රථම ධ්‍යාන මේක මගේ ද්විතිය ධ්‍යාන කියන තරම තකතිරු මරිමෝන අමන වෙලා තියෙනවා. ඒව තිබෙන එක නැති වුණාට පස්සේ වහකණ්ඩ යනවා. සිදිනසා ගන්න. සර්වචන්සේ වැඩ ඉන කාලෙම දෙනමක් සිදිනසා ගත්තා. ඒ සමාධිය ආවට පස්සේ මම දැන් සමාධිමත්. මට මේ එක ධ්‍යාන තියෙනවා, දෙක ධ්‍යාන තියෙනවා, තුන ධ්‍යාන තියෙනවා. ඒක මේ එකලාසයක් එකලාසී තියෙන වෙලාවල් දිනන එකලාසී කැඩිච්චාම නෑ. එහෙම කාටවත් මේ බුද්ධිය රසින්න වෙන්නේ නෑනේ. ওই කියන සමාධිය. ඉතින් මේක දන්නේ නැති ගුරුවරු නේද ගොඩක්ම ඉන්නේ. ඒ ගුරුවරු පිටිපස්සේ යන අන්ධ પરම්පරාවක් නෙමේ භාවනා ලෝකය කියලා කියන්නේ. ඒ කුරාණේ කියවලා තියෙනවා මේ විදිහට වාඩි වෙන්න වම් කකුල දකුණු කකුල තියාන අතක් පිට අතක් තියාන අල්ලාහ්තුමා පිළිබඳව තියෙන ගුණගතන 99ක් තියෙනවා පද අපේ වගේ නම ගුණ නෙවෙයි 99 ඕන එකක් භාවනා කරනකොට මේ විදිහට ආලෝකයක් පහළ වෙයි මේ විදිහට තැම්පත් වෙයි මේ අපි මේක බුද්ධියට දින්න කරගෙන ඉන්නව නෙවෙයි භාවනාව අපේ එකක් කියලා බුදුසසුනේ පහළ වෙන්න ඉස්සෙල්ලානේ ආලාර කාලා මුද්දකරාම පුත්‍ර හිටියේ සිද්ධාර්ථ කුමාරට අවුරුදු 7 දවස් 7 දිනේ දඹගහ උඩට යන තරම් ධානයක් ලැබුවේ ඉතින් ඒක තියෙන්නේ පහන දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ. නෑ. දුෂ්කර ක්‍රියා මොකක්වත් හම්බෙලා නෑ. ඒ වෙලාවට පෙළ ගැහෙනවා රකුණු විදුලි කොටනවා වගේ ඒ ශක්තිය කාගේ ළඟත් තියෙනවා සමහර ගායකට වශී වෙලා තියෙනවා සමහර ගාව නෑ. ඉතින් මේ කියන මේ කියන සමාධිය විපස්සනා වශයෙන් එනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් එන්නේ. කණමත්ක්කිතික සමාධි. සමාධි සමත වශයෙන් යනකොට දින එක දිගට යනවා ඒකට උපමා දෙකක් පෙන්නනවා. අපි රෝදයක් පෙරලගෙන ගියොත් තින්ත ගාපෝ. ඒ රෝද යන පාර දිගට තින්ත ලකුණු ඇඳලා පේනවනේ. ඒක කියනවා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ සමාධිය. ඒකට අනුපද ධම්ම විපස්සනා කියලා කියනවා. අනුපද සූත්‍රයක ලියලා තියෙනවා. මේ එතකොට මොග්ගල්ලාන ස්වාමීන්ගේ සමාධිය හැරමිටියක් කරා යනවා. හැරමිටිය අග තින්ත ගෑවිලා තියෙනවා. අදී තියෙන තියෙන තැන්වල ලකුණ තියෙනවා. ටික් ටික් ටික් ටික් කට්ටිය. යැහැතින්දර වනෝඩ පේනවා මේ ටික්ගේ ගමනක් තියෙනවා කියලා. ඒක යට්ටි කෝටිතෝ පිලෙන්තෝ විය කියලා කියනවා. හැරමිටි යග පෙළෙන තැන විතරයි ලකුණ තියෙන්නේ. ඉතින් මේ ඒ යට්ටි කෝටිතෝ පිලෙන්තෝ විය කියන එක බොහොම විදර්ශනා සමාධියක්. අතනින් මෙතනින් ටික් ටික තියෙනවා. යා දැකපු ගමන් දැනගනවා මේක තමයි මේකේ රේඛාව කියලා. අර වගේ ඉරේ යඳ ගල කැඳපුර එකක් වගේ නෙවෙයි. ඉතින් මේ දෙක තේරුම් ගන්න බැරි කම නිසා ඒ පොඩි මනෝ විකාරයක් නෙමෙයි එන්නේ. ඔය අසජි කියන ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම ඒ ධ්‍යානය ලැබලා ඒකේ සුඛෙහි උතුමාකාර විදියට ගත කරලා තියෙනවා. නමුත් ඒ ශාන්සේ අවසාන වෙනකොට ලෙඩක් ඇවිල්ලා ඇඟ දුර්වල වෙලා හිත දුර්වල වෙලා අර සමාධියට ය아가න්න බැරි වුණා. ඒ ශාන්සේ හිතුවේ ලෙඩක් වෙච්ච වෙලාවකට මට මේ සමාධිය හරියට මේ ඇනස්තීෂියා එකක් වගේ බාම් එකක් වගේ උදව් කරනවා කියලා. නමුත් ලෙඩේ එනකොට හිමීට ඒකත් නැති වුණා. ලෙඩේ උග්‍ර වුණා. ඒ කියන්නේ වේදනාව වැඩි වුණා. දැන් ඒ ස්වාමීන් වහන්සේ අර තිබුණු සාන්ත සීතල ගතිය නෙවෙයි උග්‍රම වේදනාවට ඇවිල්ලා පුදුමාකාර පශ්චාත්තාපයල පුදුමාකාර ඉච්ඡා බංගතයට ඇවිල්ලා පණිවිඩයක් කරනවා. මගේ අවසාන මොහොත එළඹිලා තියෙනවා. මම ඊටාම දුක්ඛිත වෙන්නේ පරම කරුණා කළා බුලුවන් නම් සර්වඥාන්සට මතක් කරගන්න. ඒ සර්වඥාන්සේ හැමතැනදීම මෙහෙම ආර්දනා කරපු වෙලාවට සර්වඥාන්සේ වඩින්නේ නැහැ. මොකද මෙතෙන්දි වඩිනවා මේ අපිට පණිවිඩ දෙන්න හොඳ වෙන්න ඇති. යනකොට මේ සාංශේ ඇඳේ මර ඇඳේ හොඳටම දුක්ඛිතව ඉන්නවා එන්න හදනකොට බුදුහාමුදුර දැකලා නැගිටින්න ආවා. ඒක කියනවා අසජි දඟලන්න එපා. ඔය ඇඳේ ඉන්න. කිල් ළඟට කිල් අහනවා මොකද කියලා. يعني සවසුදු කහන අනේ ස්වාමීන් වහන්සේ මට මේ සමාධියක් තිබ්බා. ඒක පුදුමාකාර සාන්තියක් මට තිබුණේ. මම මේක මේ මේ උකහට මේ හදිස්සියකට උකස් තියා ගන්න පුළුවන් මැණිකක් අත්තරණක් වගේ ධානය හිටියා. දැන් හදිස්සියක් වෙලා බලනකොට ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒක නැති වෙලා. ඒක නිසා මම ඉන්නේ තාම දුක්ඛිතව එකක් හයි වේදනාව විඳ ගන්න බෑ දෙක පරිස්සම ප්‍රතිබ්බදී ඇලියාවට ගියයි කියලා. ඒතර බුදුසෙන් චහනවා අසදී මේ අනිකුත් ශාසනවල වගේ උඹත් හිතනද මේ ශාසනය වටින දේ සමාධිය කියලා. සීලෙට මොකද වෙලා තියෙන්නේ? කිසිම මොකක්වත් නැහැ සීලේ ප්‍රාමංශ හරිම පිරිසිදුයි. ඉතින් එහෙමනම් මේ සමාධියට මොකටද දඟලන්නේ සීලේ තියෙන ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒ නිසා මේ වැරදි දෙයක් පිළිබඳ විශ්වාසය තිබ්බොත් ওই ටික තමයි වෙන්නේ. සමාධිය පිළිබඳ විශ්වාසය තිබ්බොත් ඒක මේ අත අතට ගත්තට වැලි ටිකක් ඇඟිලි අතරින් වැක්කලා යන වගේ යක්කලා ගියාම වහකණ්ඩ හිතෙනවා. එනිසා මේ සමාධිය අවස්ථානුකූලව හැදෙනවා. අවස්ථානුකූල නැති වෙනවා. ඒක පිළිබඳව අපි ධර්ම પરම්පරාවක මේක අතරමැදි අවස්ථාවක් කියලා ගත්තොත් සීලයත් සමාධියත් ප්‍රඥාවත් කියන දෙක ගැටලන සීල සමාධි ප්‍රඥා කියන. නමුත් මේ ਸਰවඥන්සේ දේශනා කරනවා මේ ධර්ම තුනෙන් උග්‍රම නැතුවම වෙරි ධර්ම දෙක තමයි සීලයයි ප්‍රඥාවයි. සීලය තියෙන කෙනාට ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව තියෙන කෙනාට සීලය තියෙනවා සීලය නැති කෙනාට ප්‍රඥාවක් නැහැ ප්‍රඥාව නැති කෙනාට සීලයක් නැහැ. සීල ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්ගමක්ඛායති කියලා කියන්නේ අග්‍රම ධර්ම දෙක ඒ දීගනිකාය බුදුන්සේ සඳහන් කරලා තිනවා. ඒ නිසා මේ මේ වගේ වෙලාවකට එන සමාධිය ඒක ඒ වෙලාවට හැදෙන එකක්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය පදනම ඕන වෙලාවක අපේ හිතේ තියෙනවා. නමුත් අපි යෝනිසමනස්කාරය නැත්නම් අපි කැළඹිච්ච පැත්ත විතරයි අවතේ අදහන්නේ. අපේ හිතේ මේ වගේ වෙලාවක උනා සමාධියක් ගන්න පුළුවන් ප්‍රභවය එනතම් විභව ශක්තිය එහෙම නැත්නම් උපනිෂේ සම්පත්තියේ තියෙන එකක් තමයි manussකම කියන්නේ. හිත ඇවිස්සුණයි කියලා manussකමේ අඩුවක් වෙන්නේ නැහැ. වහකන්න දෙයක් ඇත්තේ නැහැ. ආයෙත් හදන්න පුළුවන් ගතියක් manussකමේ තියෙනවා. අන්න ඒ නැවතත් ඒ තිබුණු ඒ ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය කියන ඒවා ආයෙ මුලින් ඉඳලා පටන් ගත්තොත් හදන්න පුළුවන්. අපි මේක බෑ මට මෙච්චර ලස්සන තිබුණා දැන් නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්න හදන ගතිය තමයි අයෝනිසෝමනසිකාරය කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්ඩ් ආරම්භක හිත ගන්න තරම් අපි නිහතමානී නම් ඒකට යෝනිසෝමනසිකාරය අදුකාවක් අවශ්‍යයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ සමාධිය කියන එක අත්‍යවශ්‍ය අංගයක්. මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා උසකොඩ නැගිලි, තට්ටු කොට නැගිලි හදනකොට ඒකේ පදනම ඉතාමත්ම ඝන බහලව හදා ගන්න ඕනේ. අර මුළු ස්ට්‍රක්චර් එකම දරන්න. ඒ වගේ අපේ මේ ගමනේදී සීලය ඉතාමත්ම ඝන බහල වෙන්න ඕන. සාමාන්‍ය ගොඩනැගිල්ල හදුවාට පස්සේ ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ. ඒකයි ඒකට ෆවුන්ඩේෂන් කියන්නේ. ඒ නිසා සීලේ පේන්නේ නැහැ. ඒකෙන් තමයි මේක උස්සලා දෙන්නේ. ඊට පස්සේ හදන හදන ගොඩනැගිල්ලට අපි පලංචි ගහනවා. semi permanent structure එකක් ගහගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් උඩ කොට නැ උඩට යන්න බෑ. වැඩ ඉවරනාට පස්සේ පලංචිය ගලවන්න ඕනේ. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එකට බිල්ඩින් එක තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ මේ පලංචිය පදිංචි වෙලා කට්ටිය. ඉතින් පලංචිය ගලවන්නේ නැහැ. මේ වැඩේ ගහ ගන්න ගතම මේ ටෙම්පරරි ස්ට්‍රක්චර් එක මේ සමාධිය ලෝකේ තියෙන බලවත්ම බැහැියක්. ඒක නැතුවත් බෑ. ඒක තිබිලා වැඩේ ගත්තට පස්සේ මේක ගලවලා දාන්න බැරිකම නිසා අපිට අර තියෙන ධර්ම પરම්පරාව නතර වෙනවා. නැත්නම් මේ සමාධියෙන් විය යුතු සමාධියෙන් ගත යුතු කෘත්‍ය නතර වෙලා සමාධි ආඩම්බරයක් කරගෙන ඒක මේ පරණගෙන ජීවත් වෙනවා. ඒක ඥානන්ද සාංශේ තවත් උපමාවද්දනයකට හරි ලස්සනයි. ඒ කියන මේ කෝච්චියේ පෙට්ටි තියෙන්නේ කම්පාර්ට්මන්ට්ස් ඉන්නේ ගමන් කරන්න. නමුත් අනුරාධපුර පැත්තේ එහෙම හදිස්සියෙවත් මේ කෝච්චි පාර අහිනේ తాවකාලිකව ස්ටේෂන් එකක් හදන්න ඕන නම් පෙට්ටියක් පාත්‍රේ කෝච්චියෙන් අයින් කරලා ඒ පෙට්ටියේ ඉඳලා తాවකාලිකව ස්ටේෂන් එකක් හදාගන්න. ඒකල යන කටියට ටිකට් දෙනවා මිසක බෑ පෙට්ටිය එතනමයි ඊට පස්සේ. සමාජයට අහු වෙන කට්ටිය අනික් කට්ටියට ටිකට් දෙන්න පටන් ගන්නවා ටෙම්පරරි ස්ටේෂන් එකේ ඉඳගෙන හැබැයි ඒගොල්ලෝ දැන් ස්ටේෂන් වෙලා දැන් අර කම්පාර්ට්මන්ට් එක නැති වෙලා අරකයි අල්ලනවා මේක ගමනේ තියෙන බයි පෙට්ටියක් නා පිටිය පැත්තකින් ගණන් තියාගන්න. එහෙම කරනවා. ඒක උපමාවක් කරන්න. ඒ නිසා මේ ධර්ම પરම්පරාව නතර වෙනවා. සමාධිය කියන එක ආර්ථික ප්‍රයෝජනෙ සඳහා මිස ඒකෙන් ලැබෙන මේ නිකාන්තිය, ඒකෙන් ලැබෙන කාන්තිය, ඒකෙන් ලැබෙන අයස්කාන්ත ගතියට බැඳෙන්න ඉඩ තියෙනවා. එනිසාක වවන්න දෙපයි කියන්නේ බෑ ඒක ඕනේ. ඒකට පස්සේ මේන සමාධිය නිසා එයාට ඇති හැටි පේන්න පටන් ගන්නවා. සමාහිත බික්කවේ යථා භූතං ඥානාති පස්සති. පේන්න පටන් ගන්නවා එයා ඒක දකින්නේ මේ සමාධියට තියෙන ආශාව නිසා. ඒ ලෝගෝ පොරවගෙන ඉන්නවා ඇති හැටි දකින්න නැති වෙයි. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හෝ අපි සමතේ විපස්සනාට හරවනවා කියන වචනේ කියන්නේ සමාහිතෝ බිකවේ යථා භූතං ඥානාති පස්සති කියන එක තමයි උකට ගන්න වචනේ. එහෙම නැත්නම් ඒක මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කළා කියනවා. සමාහිත වුණාට පස්සේ තමයි පේන්නේ. එතකම මේ ඉර තියෙන පුදුම කැළඹිල්ලක අපි මතක් කරගත්තා වගේ නීවරණ ධර්ම නිසා මේ කැළඹෙන හිතේ කිසිම ශේයාවක් කිසිම ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. පේන ප්‍රතිබිම්බ ඔක්කොම විකෘති. ඒ අර මතු පිට කැළඹෙන ගතිය නිසා මේක තැම්පත් වුණාට පස්සේ යථා භූතං ඥානාති පස්සති. අපිට ඒක අර මේ සමාධිය කියන චීනක් කන්නේදී අවශ්‍ය කරලා තියෙන මේ වස්තුව දිහා බලන්න කියනවා මිසක් අපි චීනක් කන්නාඩිය පිය පියා ඒක තියාගෙන ඉන්නවා මිසක් ඒකෙන් අර ගත යුතු අපි කියන්නේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවයි කියන එක. දන්නේ නැතිකම නිසා අර પરම්පරාව නැත්තම් කෝච්චි යන වෙනවල දැන් කෝච්චි පෙට්ටිය කෝච්චි පාරෙන් අයින් කරලා තියාගෙන හිටියා වාගේ මේ සමාධියේ තියෙන වැඩි ගන්න දන්නේ හුඟ දෙන්නේ. පලංචියේ පදිංචි වෙන්න පටන් ගන්නවා. එහෙම නොවුනනම් ඒ සමාධියෙන් පස්සේ සහ ඉස්සල්ලා කියන අපි ගත්තොත් අර්පණ සමාධියක් කියලා. අර්පණ සමාධියට ගියාට පස්සේ යතක භූතේ පේන්නේ නැහැ. අර්පණ සමාධිය ගොඩ වෙන්න ඕන. අමාධියත් එක්කම එළියට ආවට පස්සේ තමයි ඒ තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ දිහා අරමුණේ විපරිණාමය බලන්න පුළුවන් තරම් සෙල්ලක්කාර ගතියක් එන්න. නැත්නම් අරමුණ නිට්ටයයි, සුඛයි, සුබයි කියන අදහස තමයි ධානය එන්නේ. ඒක හෙල්ලෙන්න බෑ. නමුත් ධානයෙන් එළියට ආපු ගමන් මේ ධානය ලබා ගන්නට මුල් වෙච්ච නිමිත්ත අරමුණ පවා වෙනස් වෙන බව, ඒකේ විපරිණාමය ඒක අනිත්‍ය බව තිබී නැති වී යන බව නැත්නම් අරමුණ විශේෂයි විවිචනාත්මකව බලන බව සමාධිය නිසා හොඳට සිද්ධ වෙනවා සමාධිය නැගිටපු ගමන්. නමුත් නැති වෙච්ච සමාධිය පිළිබඳ පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් සමාධිය නැගිටලා අරමුණ දිහා බැලීමේ තියෙන මේ සෙල්ලක්කාරකම මේ මේ කියන විප්ලවීය දර්ශනය කරගන්න බැරි වෙනවා. ඒක නිසා සමාහිතෝ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. ඒක දකින්න සමාධිය පාවිච්චි කරනවා නම් ඒ ඇති හැටිය දැක්කා නම් ඒ කියන්නේ අරමුණක් සධ්‍යානයක් ලබා ගන්න උනත් ගත්ත මේ අරමුණ කාලානුරූපව ක්ෂය වෙන වැය වෙන වෙනස් වෙන අනිත්‍ය වෙන බව දැක ගන්න පුළුවන් තරම් මේ යෝගාවචරය තුර යෝනිසමනස්කාරය තියෙනවා නම් අරමුණ පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙනවා ආලු ගතියක් පහළ වෙනවා. කම්මැලිකමක් පහළ වෙනවා. නීරස ගතියක් පහළ වෙනවා. එහෙම නැත්නම් බය චකිත ගතියක් පහළ වෙනවා. මේ මම මේක මත ඉඳලා නෙමෙයි ධ්‍යානෙ ලබාගත්තේ සමාධිය බලාගත්තේ නමුත් මේ ඒ ඇති වෙන සමාධියට පදනම් වෙච්ච අරමුණ පවා ක්ෂම ක්‍රමයෙන් ගෙවි යනවා නැතිලා යනවා වෙනස් වෙනවා විපරිණාම වෙනවා කියන එක ඒ වෙලාවේදී සමාධියට මොකක්වත් වෙන්නේ නැහැ අරමුණ වෙනස් වුණත් සතියට මුකුත් වෙන්නේ නැහැ කියලා බලන බැල්ම යෝනිසමස්කාරය වෙන්න පුළුවන්. අනේ අරමුණ ගෙවෙනකොට සතිය කැඩෙනවා අරමුණ ගෙවෙනවා කියන සමාධිය කැඩෙනවා කියලා. ඒකට තියෙන කෑදර බැල්මට අයෝනිසමස්කාරය කියලා කියනවා. ඒ නිසා අරමුණ ගෙවුණත් ඒක දිහා බලාගෙන තාම මගේ සමාධිය තියෙනවා. මම මේ ඉඳගෙන ඉන්නකොට ගත්ත සමාධියක් ආවා. දැන් බෙල් එක ගහලා දානෙට යන්න ඕනේ. මට දැන් නැගිටින්න වෙනවා. ඒකට යා යෝනිසමංසකාරය තියෙනවා නම් බලනවා. මේ සතිය මේ ඇතිවෙච්ච සතියේ ගැම්ම නැත්තම් එකලස නැත්තම් මේ සමාධිය ඉරියව්වේ නෙවෙයි තියෙන්නේ මම slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව නැගිටලා බලනවා දැන් මේ දානෙට යන ගමනට ඉරියව්වත සංදිස්ථානයේදී මට සතිය පවත්වන්න බැරිද කියලා බැලුවොත් මොකුත් වෙන්නේ නැහැ ඉසල ඉසල නම් පොඩ්ඩක් නිකන් හැලහැප්පෙනා වගේ දෙයක් වෙන මොකක්වත් වෙන්නේ නැහැ ඉරියව්වත සංදිස්ථානයේදී හරහා යන්න පුළුවන් සතියට කොච්චරද කියනවනම් මරණයෙන් එහා පැත්තට යන්න පුළුවන්. මරණය කියන මහ විශාල කැළඹිල්ලෙන් උනත් එහා පැත්තට යන්න පුළුවන්. ඉතින් මේක පුරුදු කරන්න මේ යෝගාවචරයට අවශ්‍ය වෙනවා මේ සතියට මේ සමාධියට එළඹෙන එල්ල වෙන කරදර හරහා එහෙම නැත්නම් බාධක තියේදී මේ වවාගත්ත සතිය මේ වවාගත්ත සමාධිය ගෙනියන්න පුළුවන් කියන හැකි සංඥාව. ඉරියාපත සංදිස්ථානයකදී මේ සමාධිය ගෙනියන්න පුළුවන් කියන එක. ඒක ඒ යෝගාවචරයමත් උප්පත්තියේදී හම්බෙච්ච මූලික සංකල්පනාවක් නෙවෙයි. ඒ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා උත්සාහ කරලා කරන පටන් ගත්තට පස්සේ තේනවා ඒ වෙලාවට මේ සමාධියට වැඩිය මේ කියන සතියට වැඩිය පුදුමාකාර කර්මන්‍ය සතියක් සුඛනම්ම්‍ය සතියක් සෙල්ලක්කාර සතියක් තියෙනවා. හිතා ගන්නවත් බෑ. මට මතකයි අපි ඉස්කෝලේ ඉන්න කාලේ බොට්නි ක්ලාස් එකක් දුකද තිබුණා. ක්ලාස් එකදීදී අපි පන්ති හිටපු ළමයෙක් මේ ටීචර් මේ කල්වැල් එළියට දෙන ගම මොනවදෝ ලියනවා. ටීචර් එක පාට ගේන්ති කියලා ඇහුවා. මේ මම පොඩ්ඩක් ඉස්සෙල්ලා මොකක්ද දැන් කිව්වේ? අරු ටක් ගාලා නැගිටලා කිව්වා. ටීචර් හොල්මන්. ඔය හිටියේ වෙන කොහෙද වැඩක් කරගෙන. ඊට පස්සේ ටීචර් කියනවා බුදුමාකාර මම මම දැක්කේ මේ හිත කොහෙද ගිහිල්ලා මොනවද කර කර ඉන්නවයි කියලා. කියපු ගාන හරියට මේ ළමයි දන්නවා. ඒකට නිකන් ටීවී එකේ තුලක් බහිනවා. අපි ඔය හිතනවට වැඩිය අපේ පොඩියොම් පින්වන්තයි. භාග්‍ය සම්පන්න විදිහට මේ මොහොන දෙමව්පියන් අත පොඩියොම් සවුත් වෙනවා. අපිටත් ওই ටික තමයි උනේ. අපේ දෙමව්පියෝ මේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන හිටියේ කට උරුපං රූප පෙන්නපං සද්දාසෝපං අරක දීපං මේක දීපං කියලා ඒ ලනුවම තමයි යන්නේ. ඒ ඒකේ ලස්සන කෑල්ල මෙතෙක්කල් එච්චර වැරදි වැඩක් කරුවත් අද යෝනිසමනස්කාරය આવොත් අද ඉඳලා වැඩ ගන්න පුළුවන්. අර පරිදි වැරදි වෙච්ච වැරදි වලට දඬුවම් කරන්නේ නැහැ. ඒ වුණා සතුටක් ඇති වෙනවා. මම මෙතෙක්කල් හිතපු නැති ඒ කස්තිරංග ගන්න වෙලාවට සතිය පවත් ගන්න පුළුවන්. ඒ සමතුලිත භාවය පවත් ගන්න පුළුවන්. එකලස පවත් ගන්න පුළුවන්. ඒක මේ මම කරන එක නෙවෙයි ඒක සතියේ අනා මේ ආයතනික මේ නයිසાર્ගික ලක්ෂණයක්. අපි අර සතියේ තියෙන කෑදරකම නිසා ඒක හෙල්ලෙනවට කැමති නැහැ. සමාධියේ තියෙන කෑදරකම නිසා ඒක හෙල්ලෙනවට කැමති නැහැ. මොකද ඒක හොඳ බඩු ෂුවර් වෙන්නේ හෙල්ලුවාට පස්සේ තමයි. දඟල දඟල ඉනකොට තියෙන එක තමයි ක්‍රියාශක්තියක් තහිතව තියෙන්නේ. ඉතින් ඒක නිසා යථා භූතයේ දකින්නකොට නිබ්බිදා වෙනුවට බය වෙලා, චකිත වෙලා දඟලන්නේ ද්වේෂයෙන් බැලුවොත් තමයි. මේ කම්මැලිකම දිහා ද්වේෂයෙන් බලනවා. නිදිමත දිහා ද්වේෂයෙන් බලනවා. බය නිසා ද්වේෂයෙන් බලනවා. ඉතින් ද්වේෂයෙන් බලන්න බලන්න අයියෝ මෙච්චර කල් හදාගෙන ආපු ඔක්කොම ඉවරයි මට දැන් නිින්දක් ගියා. මගේ ඔළුව කඩා වැටුණා. මට අරක වුණා. මේක වුණා කියලා දඟලන්න හදනවා. මොකද මේ ඔක්කොම තියේදී දියටින් ගින්දර ගෙනියනවා වගේ කඹේ ඇවිදින්න වගේ තනි පීල්ලක කෝච්චි ඇවිදින්න වගේ තමන්ට යන්න පටන් අරගත්තොත් ඒ දවසින් දවස දවසින් දවස ඒ තඩමාරු වෙන වෙලාවල තක්මුක්ක වෙන වෙලාවල් වල මේ එකලස පවත්වන්න පුළුවන් බව තේරුම් ගැනීම ක්‍රියාශක්තියකින්ම මිස පොත් කියවීමෙන් ගන්න බෑ දන් දීමෙන් ගන්න බෑ ගුරු රැදක්ස් උනාට ගන්න බෑ ප්‍රාර්ථනා කරලා ගන්න බෑ මොනම තාලෙන්වත් ගන්න. එතන තමයි කඩින් පරීක්ෂණය තියෙන්නේ. මෝඩ ගුරුවරු ඒක හොල්ලන්නේ පෙරලන්නේ නැතුව හේම තියාගෙන මේක ගන්න පරිසරය සකස් කරනවා, හද්ද නැහෙන්න සකස් කරනවා, මැස්සරොනින්ට සකස් කරනවා. ඉතින් ඔක්කොම භාවනා මධ්‍යස්ථාන බුද්ධමාකාර ඌලියම් කර කර ඉන්නවා මේ යෝගාවචරයේ සතිය කැඩේ, සමාධිය කැඩේ නිකන් කිරිබිම් මල් නැටි වගේ. එල්ලුනොත් කැඩෙයි කියලා. එහෙම තමයි පටන් ගන්නකොට. අද අන්තිම වෙලා මේක හැදිලා ආවට පස්සේ මේ කර්මන්‍ය භාවය, මේ සුඛනම්ය භාවය ආවට පස්සේ පේනවා. මායя බෝල දාන දාන තාලට ගහතයි. ස්ක්‍රූ බෝල දැම්මත් ගහනවා බවුන්සර් එකකුවත් ගහනවා හොඳ බෝලාවක් ගහනවා අපිට කියන්න බෑනේ මාළයාට මචං මට සෙන්චරියක් ගහන්න තියෙන හොඳ බෝල ටිකක් එවපන් කියලා අපි ඒක මේ කියන්න හදන්නේ මට සෙන්චරියක් ගහන්න තියෙනවා හොඳ බෝල ටිකක් එවන්න කියලා එහෙම වෙන්න බෑනේ මාළයා එන්නේ අපිට ලකුණු අරන් දෙන්න දෙන්නේ අපිට තියෙන උපරිම දාපක් දාන්න තියෙන දහංගට දාලා දාපන් ඒ උඹේ යුතුයකම නෙවෙයි මතක තියාගන්න බෝලේ බෝලර්ගේ අතින් නිකුත් වුණාට පස්සේ බෝලර්ට මොකුත් කරන්න බෑ. ඒක මගේ අතේ දැන් තියෙන්නේ. මට තියෙන්නේ නිකුත් වුණාට පස්සේ වැඩ ටික. මේ බෝල කොච්චර දක්ෂ වුණත් අතින් නිකුත් වුණාට පස්සේ ඔය සිද්දත් තුන මහත් ඇවිල්ලා කියනවලු ඥානන්ද හඳුරෝ කියනවා ලෝඩ්ස් පිටියට ගියාට පස්සේ 15000ක් එකසර බලාගෙන ඉන්නවා දකින්නකොට ඇඟ නිකන් සබකෝල වෙලා ගියයි කියලා. මම මෙච්චර කරලා නැහැ ක්‍රීස් එක අරගෙන බැට් එක අරගෙන ඇඟ වෙවුලනවලු බෝලේ නිකුත් වෙච්ච ගමන් ක්‍රීඩකයාගේ අතින් පුදුමාකාර එකලාසයක් ආවයි කියලා සෙන්චරිය ගහලා ඉවරනකම් දන්නේ. බෝලෙට ගසන්නට කරදෙන ක්‍රීඩකයා අවධානයෙන් එය එන පෙර මග හිටියා. උස්මෙත හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුතුවා පොඩි ආහඳුරු ටික කියනවා කවි ටිකක් අපි කියන්නේ මේ අපිට සෙන්චරි ගහ ගන්න බැරි වුණේ මේ බෝලර් සවුත් වෙච්ච ඉඳලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ පැත්තේ මොකක්වත් ඒ නිසා මේ යථාභූත ඥානය පහළ වෙනකොට මේ එන නිබ්බිදාවට තමයි අපි මෙතෙක්කල් මුස්පීන්තුකම කියලා කිව්වේ අවාසනාවන්ත දෙයි කියලා කිව්වේ කම්මැලි කියලා කිව්වේ නීරස ගතිය කියලා කිව්වේ නිදිමත ගතිය කියලා කිව්වේ අසරණකම කියලා කිව්වේ. බය එළවන සුළු ගතියක් කියලා කිව්වේ. නොදන්නා භූමියක් කියලා කිව්වේ. කෝල ගති කියලා කිව්වේ. කෝඩු ගති කිව්වේ. ඒ ඔක්කොගෙම කියවෙන්නේ බුදුහාමරකේ සද්ධාව නැහැ. ඒ කියන්නේ ওই මූලික සද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. බුදුන් කෙරේ අපිට තියෙන ඒ ඕකප්පන සද්ධාව එනකොට අපි මේ යන්නේ බුදුන් කියන ගමනක පෙරදුනක් දිනුම් දිනුවක් දිනුම්. අපේ තියෙන වැඩ කරගෙන යන්නේකට. ඒ නිසා මේ නිබ්බිදාව පැමිණීම විෂයෙහි කෙනෙක් දක්වන ආකල්පෙන් කියන්න පුළුවන් මෙයා කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ. හරක එන තාලෙන් කිය හැකි මේක මොකාටද කණ්ඩා ගන්නේ. ශරීර ආසාව තියෙන මිනිස්සයා ජීවිත ආසාව තියෙන මිනිස්සයා මේ එකකටවත් කැමති නැහැ. උල්ලංඝකවත් දිනකට කැමති නැහැ. ඉන්ට කූලට කියන්න පුළුවන් නම් නිවනට ඒ තරමට කැමති. ඉන්ටර්සිටි බස් එකේ මෙතනින් ගිහලා එහෙම බහින්න හම්බ වෙනවා දන් දෙයි ඕනේ තරමක්. මොකද අර දාන කුසලයෙන් මේක ෂේප් කරගන්න සොකප්සර්වරේ මහයි කළා දෙයි කියලා ගමනේ. නමුත් මේ මේ අභියෝගේ බාර ගන්න කැමති නැත්තම්. රාජා හෝ මා හෝ ගංගා හෝ එහෙම නැත්තම් මේ ඔන්න ඔන්න ඕන ගිනි අගුරක් වෙච්ච වෙද්දාවයි කියලා මේක අල්ලන ගතිය ලොකු සංස් කියන්නේ ඒවා. එන්න ගිනි අඟුරක් වෙච්චාර. ඔක් කරන්න. වෙලේ උනාට පස්සේ බලමු. අපිට ඒ කොන්ද නැහනේ. එනිසා પરම්පරාව යන්නේක ඒ වගේ අභියෝගයක් ආවට පස්සේ මේ සෙල්ලමට වගේ මේක කරලා බලමු කියන ගතියට අපේ ඉන්න කවුද යාළුවෝ ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ මේ පරිස්සම් වෙලා යන් ආරක්ෂා කරන යන් මං කියන්නේ ඒව නරක දේවල් කියලා. මොකද එහෙම ගිහිලා කවදාහකවත් ඔය කියන මේ කියන ධර්ම પરම්පරාව යන්නේ. ඒ නිසා මේ නිබ්බිදාව පහළ වෙනකොට තමයි මිනිහා නොමිනිහා තේරෙන්නේ. දුකක් කරදරයක් ආවට පස්සේ තමයි අපට තේරෙන්නේ මේ මිනිහා නොමිනිහා කම. ඒකේදී ප්‍රධානම දේ තමයි අපි අනුන් කියන දේ අහන එක. එක්ක කොටුවක්වත් බෑ මෙතෙන්දී අත දෙන්න. එකයි තියෙන්නේ උදකලා. විවේකේ. තමන්ගේ අත්දැකීම. තමන්ගේ විශ්වාසය. එහෙම නැත්නම් මේ අධිමුඛ චෛතසිකේ පෙරපේන කමන්නේ. මේ වෙන දේ වෙච්චා මම යනවා. අයියෝ වටින කඩේ හරීම කරුණාවෙන් මෛත්‍රියෙන් එපා කියන මොකද ඇත්තටම කරුණාවෙන් කියන්නේ ඒක නෑ කියන්න යන්න එපා. හැබැයි තකතිරු කරුණාවක්. ප්‍රඥාව නැති කරුණාවක් තියෙනවා. මෛත්‍රියෙන් කතා කරනවා. මේ රාගේ. යන්න දෙන්නේ නෑ. ඒක නිසා අපි හැම කෙනාම වීරය උපදන්න දැනගත්තද එක එක්කත් කැමති නෑ වීරෙක් වෙන්න. අපි ජාතික වීරයෝ අරමයි හදා වැඳ වැඳ වැඳ වැඳ ඉන්න හැම වෙලාවෙම අපි බාල්දු වෙනවනේ. අපි නිකන් සෙකන්ඩ් හෑන්ඩ් වැටෙනවනේ. බුදුසසුනේ එහෙම නෙවෙයි කිව්වේ. ඔබ සූරවයන්, වීරවයන්, ධීරවයන්. සූරකම් කියලා කියන්නේ අපි මේ ඉඳලා තියෙන කුසලතා ඔක්කොම ඇති කරන්න ඕනේ. පැවිදි උනායි කියලා හෝ මහවනා කරනවායි කියලා හෝ රිට්ටිට් වෙනවායි කියලා මේ ලෝකේ තියෙනවනම් යම් ශිල්පයක්. සියල්ලම රැක කරගන්න. එකම ශිල්පයක්වත් අකපනේ. දෙක වීර වෙන්න ඕනේ ශිල්පයේ පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ධීර වෙනවයි කියලා කියන්නේ ඒව කරනවයි කියලා ධර්ම પરම්පරාව කඩා ගන්න එපා. හැම සූරකමක්ම ඕනේ. ජනයා වෙනුවෙන් ඒක සම්පූර්ණයෙන්ම කැප කරන්න ඕනේ. හැබැයි ඒකෙන් මගේ විවේකේ කැඩුනා මට සතිය කැඩනවා කියන්නේ යන්න එපා. ඒ මට කැතයි. යන්නේ ගියේ මට කැතයි. නිසා ඒ ධීරත්වයේ ගන්න නම් ඒ දුක ඉදිරියට එනකොට ඒකට මුහුණ දෙනවනම් දුක කියලා කියන්නේ මේකේ අදහස් කරන්නේ මේ නිබ්බිදාව කම්මැලිකම. ඒ නිබ්බිදාව ප්‍රඥා ශාස්ත්‍රිකේ නැත්නම් ප්‍රඥා පසුබිමක ගත්තාම ඒක තමයි විරාගය කියලා කියන්නේ. විරාගය කියන්නේ බලාහනින් එකේ පාවෙන්න ගන්න. කෑමේ පාවෙනවා, නිින්දේ පාවෙලා යනවා, ගෙවල් දොරලේ පාවෙලා යනවා. ඉතින් ඒක මේ මං උපයපු හොඳම දේ කියලා. එහෙම නැත්නම් විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියලා කාට හරි වැටෙනවා නම් ඒ වෙලාවට වහ කණ්ඩ හදන වෙනුවට නැත්නම් පැනල යන්න හදන වෙනුවට අයියෝ මට බෑ කියන වෙනුවට ඒ විරාගය මම උපෙන්ලද හොඳම දේ කියන්න පුළුවන් නම් විරාගා විමුච්ඡති. එතනින් එහාට විමුක්තිය තියෙන්නේ. එහෙනම් මේ අපේ කරා පැමිණෙන මුස්පීන්තු ගතියට මුණ දෙන එකයි තියෙන්නේ. අප කරා පැමිණෙන මේ පශ්චාත්තාප ගතිය මොනක්වත් වෙන්නේ නැහැ. ඒ වෙලාවට නම් ටිකක් ওই පැංගිරි ගතියක් එනවා තමයි. අමාරුයි. සීදි දෙක තුනක් වුණාට පස්සේ මතකවත් නැහැ. ලංකාවේ වුණත් ඔය මේ කොළඹට බෝම්බ ගහපුවා කියවට පස්සේ මිනිස්සු ඇහෙන දවස් හයක් යනකම් ගෙදෙට්ට මෙලා බලන්නකෝ දෙමළ මිනිස්සු කරනවා එහෙට වෙනකොට ආයෙ කොළඹ මතක නැහැ පෙට්‍රල් ගණන් කියපු ගමන් අම්මා කාර් එකේ ලොක් ගෑරේජ් එක දොර අරින්නෙත් නැහැ දවස් දෙකකට පස්සේ අලුත් ගාන පෙට්‍රල් අරගෙන යනවා මතකත් නැහැ පෙට්‍රල් ගණන් ගියයි කියලා. ওই 2012 13 දකෝද ලෝක විනාශයක් වෙනවයි කියලා මේ කී දෙනෙක් බෝධ ගස් වටේක අරකුණා. දැන් ඒක ගිහිල්ලා ඒ දවසේ ගිහිල්ලා මත්තකවද එදා හිතුවේ මේක ඉවරයි දැන් දරුවන්ට බෝධිලේ ලියලා දෙන්න ඕනේ මොකක්වත් ඉඳලා වැඩ නැහැ දැන් ඉවරනේ අයියෝ නටපු නැටිලා ඉතින් ඊට ඉස්සෙල් දවසේ එක්කෙනෙක් මට ඇවිල්ලා දොස් කිව්වා ඔබ වහන්සේ මේ රටවල් ගන්න ඇතුළත් ඇතුළත් පුරුදු වෙලා දැන් පුළුවන් නම් නැතර කරන්න. මොකද නැතර කරනවා එනද කීම ඔක්කොටම නැතර කරනවා කියන්නේ. අනේ නැතර කරාම. අර ඔක්කොම අහනවා ඇයි ස්වාමීන් වහන්සේ එන්නේ නැති මං කො මේ ලෝක විනාශයක් එනවායි කියලා කව මං එන්නේ නැහැ. ඊට පස්සේ දවසේ එනකොට අරගොල්ලෝ ඉන්නවා මැරිලා නැහැ මේ ලෝක විනාශ වෙලා නැහැ. ඒ වෙලාවේ පුදුමාකාර බයක් ඔක්කොම අතහැරලා සැලසුම් කෙරුවට බහුවෙන්ද විලි ලැජ්ජ නැතුව අර කටික ආයෙ කනවා. අර විනාශ වුණයි කිව්ව එක යනවා. ඒක නිසා කොච්චර පශ්චාත්තාපයකට හැදුනත් මේ පශ්චාත්තාපේ වගේම ඒක අනිත් පැත්තට එනවා. අන්නේ වගේ මේ විරාගයේ පැමිණිච්ච වෙලාවේ ඒ විරාගය නිවනේ පෙර නිමිත්ත වශයෙන්. එහෙම නැත්නම් නිබ්බිදාව කියන එක පූර්වංගම නිමිත්ත නැත්නම් ඉර නගින්න ඉස්සලා එන අරුණ වගේ මේක දැකීමමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක තේරුම් ගන්න. එනිසා අපි දරුවන්ට උගන්වන්න ඕනේ මේ කම්මැලිකම ආවට පස්සේ නීරසකම ආවට පස්සේ පාවිම ආවට පස්සේ ඔබ මගහරින්න යන්නේ මොකට මූණ දීපන්. මූණ දෙන්න බෑ මොකද දෙමාපියෝ ඊට වැඩිය කලබල වෙලා. ඉතින් දරුවට ඒ හැඟීමක් එන්නේ නැහැ. ඔය බල්ලෝ බැලල්ලියෝ දරු පැටව හදන හැටි බලන්න. කිසිම දවසක අම්මා තාත්තා උදව් කරන්නේ නැහැ. ඉතුරු ඒකට ගැළපෙන එක ඉතුරු නැණ එක මැරලා යනවා. ඉන් වෙන වෙන ඒක තමයි ස්වභාවික වර්ණය කියන්නේ. ඊට පස්සේ ඉතුරු වෙන එක බුලට්. බැරි එක ගිහිල්ලා. දැන් අපේ අම්මලා හිතන අපේ අම්මලා වෙන කරන්න දෙයක් නැහැ නේ කාමනේ ඉන්නේ. ඉතින් ඒක අර මැරිලා හරි රකින්න. ඉතින් පොඩි උණ්ඩ පේනවා අම්මලා තාත්තලා මොන තරම් බොළඳද මොනතරම් සබහා ධර්මයේ ට්විස්ට් කරන්න හදනවද එන දෙයට මොන දෙන්නේ නැද්ද කියලා හැම දේශපාලනඥයක්ම අපිට ඕක තමයි සාතික් කරලා දෙන්නේ හැම ආර්ථික සමීකරණයකම ඕක තමයි සාතික් කරලා දෙන්නේ මොකද කරදරයක් වුණොත් සල්ලි වලින් කරන්න පුළුවන් කරදරයක් වුණොත් දේශපාලන බලයෙන් කරන්න පුළුවන් එහෙම නැත්නම් සමාජ ශක්තියෙන් කළා දෙන්න පුළුවන් කියලා අපි අර තියෙන දෙයට මූණ දෙන්න තියෙන ගතිය මේකේ මූණත මොට්ට කරලා දාන. එසා පුංචි දෙයකට දෙක තුනකට දෙකට තුනකට මේක මොන දෙල බැලුවොත් මොනවාක්වත්ම වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා මේක තමයි මේ නිවන කියලා කියන්නේ නැත්නම් මේ විරාගය තමයි මේ විමුක්තියට හේතු වෙන්නේ. නමුත් විරාගය එනකොට විවාහ කාලය ඉවරනේ. පශ්චාත්තාප වෙලා කවුන්සලින් ගිහිල්ලා ඇන්ටි ડિප්‍රෙසන්ට් ගහලා සයිකියාට්‍රික් සයිකඩෙලික් මෙඩිසින් ගහලා ඌ ගන්නම දෙයක් නැහැ. ඒ කියන්නේ මත් වෙලා. ඒ වෙනුවට විරාගා විමුච්ඡති කියන විදිහට මේ විරාගය විමුක්තිය මේ වෙන අවසාන මේ තෘෂ්ණාව නැතිවීමේ හොඳම සාතික ලක්ෂණය. තෘෂ්ණාව කියලා කියන්නේ රාගය. විරංජ රංජන ගතිය. විරංජනය විරාගය කියලා කියන්නේ තෘෂ්ණාව යන්නේ පැත්ත. ඉතින් අපේ ගෙදරට කී ලක්ෂ වාරයක් මේ විරාගය ඇවිල්ලාද? එන වෙලාවේ අපි කියනවනේ පහ අද එන්න එපා හෙට එන්න. අද මේ බබෙක් හම්බෙන්න ඉන්නවා නෝන මහත්තයා රට ගිහිල්ලා විරාගයට පොඩ්ඩක් එන්න කියලා කියනවා. මේක තමයි පමාව කියලා කියන්නේ. අපි ලෑස්තිලා ගියොත් වරෙන් සම්පූර්ණ කතන්දර දෙකක් තියෙනවා. ඒක නිසා කියනවා මේ තණ්හා විරාග අවිජ්ජා විරාග කියලා දෙකක් ඔය චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තියද කතා කරනවා. මේ Taman ආස කරපු දේවල් වල ඒ මේ රංජනය කරන ගතිය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍ය වයසට යනකොට ඒක කොහොමදත් වෙනවා. ඒතකොට කට්ටිය පන්සල් යනවා. දැන් මට හරියට එපා වෙලා තියෙන අයියෝ රූප බලන්නත් එපා වෙලා. ඇයි ඉතින් බහු බොම්බේ ලුකෙන් කල්කටා. බොම්බේ බලනකොට කල්කටා පේන්නේ. මේ ඇහැ සවුත් වෙලා. මොනවත් කියන්නේ ඈ මට වුන්නේ නැහැ කියන. දීක රසයක් නැහැ. වම තිනකොට දකුණ යනවා. ඉතින් එතකොට ඉතින් විරාගයම තමයි. ඉතින් අනික් කටියටත් බනගෙන ඔහොම බෑ ළමයි මේක පිළිවෙලට මේක කරන්න ඕනේ මේ විරාගය පහල කරන්න කටයුතු කරපන් කියලා අර පොඩි එකා බලන උඩදියා. කෙල වුණාට පස්සේ තමයි මේගොල්ලන්ට මේ විරාගය මතුවලා තියෙන්නේ. බුදුජානනාත කියනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියදී තරුණ ඔදේ තියෙද්දී විරාගයේ ගොජ දාන වෙලාවේ රාගය එහෙම නැත්නම් රංජනය කරන එක ගොජ දාන වෙලාවේ මේක දිහා විරාගය පහළ වෙනවා නම් චීතෝ විමුක්ති කියනවා එහෙම නැත්නම් අවිජ්ජා විරාගයේ තේරුම් ගන්නවා. මේ අවිද්‍යාව අපිට දෙවිදියකට ගහනවා. අපි දන්නේ නැතිකම. මේ වගේ කාරණා කාරණා බුදුරජාණන්සි කියලා තියෙන බව අපි දන්නේ නැහැ. දන්නවා නම් අපි වයිට් එකක් දෙන්න ඉඩ තියෙනවා. එකක්. අනිත් එක මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඒක මකන්නම බෑ. අපටිපත්‍ය අවිද්‍යාව කියලා නොදන්න දේ නම් කියා දීමෙන් නැතර කරන්න පුළුවන්. නමුත් මේ මේ බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක නැත්තම් මනෝ විකාර ඇති කරගෙන ඉන්න නැති එක්කෙනෙක් අත ලෝකේ නැහැ. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා අපි දැනගෙන යම දැනගෙන මේ මේම දේවල් ලෝකේ තියෙනවා දන්නවා කියලා හරවද්දී ඒ ඒ අවිද්‍යාවට සාපේක්ෂව දැනුම හරහායන අවිද්‍යාවට සාපේක්ෂව සංස්කාර වගේ නැතර කරන්න පුළුවන් අවිද්‍යාපච්ච සංකාර. නමුත් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවට සාපේක්ෂව එන සංස්කාර නැතර කරන්න බෑ. මොකද යායක හොඳ දෙයක් විදියට බාර ගන්න. ගෙදිට එන හතුරා නෑදෑයෙක් විදියට බාර ගන්න. ඒක තමයි අමාරු නැත කරන්නේ. ඒ නිසා අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර කරනවා. අවිද්‍යාව විරාගය කියලා කියන්නේ මේ එන හැම දුකක්ම මගේම තකතිරුකම කියලා බාර ගන්න තරම් පෞෂත්වයක් තියෙනවා. ඉතින් යා කියනවා මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මගේ නෙවෙයිනේ. ඒකෙන් සංස්කාර කරන කොහොමද අල්ලන්නේ කියලා. බටහිර මානසික විද්‍යාවට කල්ප කීයක් ඇයිද දන්නේ ඔක අල්ලන්නේ. ඒගොල්ලෝ අද මේ ඒකට සෑහෙන උත්තර දීගෙන කටයුතු කරන්න ගියාට ওই මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන එක ඒගොල්ලන්ගේ විශේෂීස්ත්‍රිත් නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ මම දැන දැන කරන එක නතර කෙරුවොත් කරන්න පුළුවන් කියලා. නමුත් දැන නොදැන අපේ තියෙන මේ අනුසය හරහා සංසාර ගති හරහා පුරුදු හරහා පෞෂත්ව ලක්ෂණ හරහා සිදුවෙන දේවල් අපිට පොත් ලැබීමක් නැහැ. බුක් කීපින් එකක්වත් නැහැ. අන්න ඒක දකින්න සතිය අවශ්‍යයි. තමන් කරන වැඩේ නැවත ඒක දිහා බලනකොට පේනවා අපි මේ වැඩවලට මගේ උරුලෑ ගඳ දාගන්න හැටි. මගේ රුචි අරුචිකම් දාගන්න හැටි. මගේ පෞරුෂත්ව ලක්ෂණ දාගන්න හැටි. මගේ කර්ම ශක්ති බලපාන හැටි. මේක දිහා බලන්න මොන්න තරම් මේ අවිද්‍යාවේ තියෙන මිච්ඡා ප්‍රතිපත්ති ගතිය ඒකත් අප මෙහෙම දැම්මොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන දේවල් තියෙනවානේ සකස් කරන දේවල් සංස්කාර කියලා. මේ සකස් කරන්නේ වගේ සෑහෙන ප්‍රමාණයක් අපි ස්වච්ඡන්දයෙන් අපි කරන දේවල්. භාවනා කරන්න ගියාම කොච්චර හිතාමතා හුස්ම ගන්නවා. කොච්චරක් ඉබේ හුස්ම ගන්නවා. කොච්චර කාලයක් ඇයිද අපිට තේරුම් ගන්න මේ භාවනාවේදී බුදුරජාණන්සේ අපි යොමු කරවන්න හදන්නේ හිතාමතා ගන්න හුස්ම නෙවෙයි. ඉබේ සිද්ධ වෙන හුස්ම. එතෙන් දෙන්න කොච්චර වෙලා යනවද? ඒ වගේම මේ භාවනා ජනේ කොයි වෙලාවෙ හරි බලන දේවල් වල විතරයි කෙලස් තියෙන්නේ, පේන දේවල් වල කෙලස් නැහැ. මේ බලන්න එපා. පෙනුනට බය වෙන්නත් එපා. මේක වෙන් කර ගන්න කොච්චර කාලයක් ඇයි? මොනවත් අහන්න එපා කවුරුත් කිව්වට. ඇහුනට කෙලස් නැහැ. මේ අහනවා සහ ඇහෙනවා කියන දෙක තේරුම් ගන්න අපිට කොච්චර කල් යනවද? අපි ගඳ බලනවා ගඳ දැනෙනවා රස බලනවා රස දැනෙනවා පහස බලනවා පහස දැනෙනවා හිතනවා හිතෙනවා මෙන්න මේ ටික කරගන්න බැරි නිසා අපි මේ කරන හැම සකස් වෙන හැම දෙයකම නපුර ආදීනව අපි මල්ලේ දාගන්නවා. දුරට භාවනා කරගෙන යනවා නැත්නම් සත්‍යමත් ඉන්නවනම් පේනවා මම මේක බැලුවද මට මේක පේනුණාද? මම මේක ඇහුවද නැත්නම් මට ඇහුණාද? දැන් අහන ඇහෙන කියන මේ දෙක අපිට ගොඩාක් පටලවිලා තියෙනවා. ඉතින් මේ සිංගින් බෝල් එකකින් මොකද කරන්නේ? කටියට කියනවා මොනවක් කරන්නද හොඳට වාඩි වෙලා මම දැන් සද්දයක් දානවා. සද්දය අහන්නේ කියලා. ඒ සද්දෙත් පටන් ගන්නකොට උච්ච ස්වරයෙන් පටන් ගන්න ගෙවිලා යනවා. අහන්න කියනවා ගෙවෙන තැන. ඉතින් මෙහර උපදේශ තේරුණා නම් සද්දේ අඩු වෙන්න අඩු වෙන්න පුදුම අවධානයකින් අහගෙන ඉන්නවා හැබැයි ඇහෙන්නේ නැහැ. ඇහි අහනවා. ඇහින්නේ නැහැ. ඒක උඩ සමාධිය. ආස්වාස් වාසස් බලන ආස්වාස්සේ නැහැ. මේ තියෙනා වගේ බලාගෙන ඉන්නවා සමාධිය. ඉතින් මේක තමයි අටුවාචාර්යන් වහන්සේ පෙන්වන්නේ ආනපාන භාවනාවේ අවසාන ඵලය ගුරුසු තනින් අල්ලලා දීලා කෙවෙනකම් බලපන් බල්ලා තියෙන වගේ බලාගෙන හිටපන් හැබැයි උඹට එතකොට තේිනවා බැලුවට පේන්නේ නැහැ කියලා. එතකොට ඉන්ද්‍රිය බද්ධ භාවයෙන් අපි මිදිලා. උඳුට අහගෙන ඉන්න ගැට යමක් ඇහෙන්නේ නැහැ. එතකොට අපි ඉන්ද්‍රිය බද්ධ නැහැ. මේ විතර හැම ඉන්ද්‍රියක්ම පච කරන්න පුළුවන්. මේ හැම ඉන්ද්‍රියක්ම මත් කරවන්න පුළුවන් අපට. ආන්නේ දේ කරුවට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒ අහන්න නැතුව ඇහෙන දේවල් කෙලෙස් ඇති කරන්නේ ඒක කර්ම ශක්තියට සිද්ධ වෙනවා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. මේක විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න ගියොත් ඊගා චිත්තක්ෂණේ සතුටුමත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ තමන් කරන දේවල් ශක්ති ප්‍රමාණයෙන් නතර කරලා ඒව කරන දේවල් තුනක් තියෙනවා. කයෙන් කරන දේවල්, වචනෙන් කරන දේවල් සහ හිතින් කරන දේවල්. ඒවා ශක්ති ප්‍රමාණය නැත කරලා සිද්ධ වෙන දේ දිහා බලන ඉන්න ඒ සිද්ධ වෙන දේවල් වල කිසිම හොඳක් නැහැ. තියෙන බලුවමනයක්. කබරකුණක් අකුසල් ජරාවක් මෙන්න මේක බලන්න බැරි නිසා අපි ඒ කාපට් එකට දාලා මේ නෝන මහත්යෙක් වගේ මහත්යෙක් වගේ හැදිරෙන්න පටන් අර ගන්නවා මේ දේ ඉතින් ඊගාවාත්මට යනවා ඒ නිසා අපි දැනගත්තොත් මේ වෙලාවේ මම අකුසල් කරන්නේ කර්ම රැස් කරන්නේ නමුත් මේ පරණ තියෙන ගලණය තියෙනවනේ මේ මේ සම්තතිය මේ ගොජය මේ ෆ්ලක්ස් එක මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ පරණ කරපු යෝගේ එරියස් එක එනකොට බලාන ඉන්න පුළුවන් නම් බුදුරජාණන්සේ පුංචි සමීකරණයක් කියනවා බැලීමෙන් ඒක ගෙවෙනවා කියන. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවණං khයං වදාමි කියලා. ඒක වෙන විදිහකට කියනවා අයින්ස්ටයින් එහෙම නැත්නම් පසුගිය සතවර්ෂයේටම හොඳම ගණිතඥයා. උඹට ගාණ දුන්නාට පස්සේ හදන්න යන්න එපා. ගාණ දිහා හොඳට බලාන හිටපන්. ගාණ තේරෙනකොට උත්තරේ කරනවා. ඕනම ගණන්කාරකකින් අහන්නේ මේක ඇත්තක්. ගාන දිහා බලනකොට තියෙනවා මේ ව්‍යාපාර අවස්ථා ගානද රේඛා ගණිතයක්ද වීජ ගණිතය මේක මෙතනයි ප්‍රශ්න තියෙන්නේ කියලා තේරුණාට පස්සේ අපිට පොඩි ප්‍රමේය දෙකක් දාලා සමීකරණ දෙකක් දාපුවම ගාන සුළු කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව මොන සමීකරණද මොන ප්‍රමේයද මත් ගාන තේරිලා නැත්තම් හදන්න පටන් අරගෙන නැති වැඩක් නැහැ. ගාන තේරුණාට පස්සේ ඉතුරු කෑල්ල හදන්නේ මගේ වාසියට නෙවෙයි මේ කරෙක් කරන මනුස්සයාට කියන්න මට තේරුණයි කියන්නේ. ගාන කියෝපන්. අපි එහෙම නෙවෙයිනේ ගාන කියවන්නේ ඉස්සෙල්ලා ලෝය කෙනෙක් හම්බ වෙනවා. ගාන කියන්නේ ඉස්සෙල්ලා බැංකු මැනේජර් හම්බ වෙනවා. ගාන කියන්නේ ඉස්සෙල්ලා රක්ෂණ සංස්ථාවට දුන්නා. බැංක ඉවර වෙන්නේ ඉස්සෙල්ලා දඟලනවා. ඒ ඉතින් ඉන්න හරියක් ඉන්නේ අපිට වැඩිය පිස්සු. හැබැයි උන් පිස්සු වුණාට උන් දන්නවා මේකෙන් ගාන කඩා ගන්න නැහැ. Tamanda කියලා විශ්වාසයක් නැහැ. ඒක නිසා මේ දුකක් කරදරයක් එනකොට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ මනෝ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ කියලා කියනවා. ඉතින් අපි මේ භාවනා කරනකොට අපි කාගවත් වැරද්දක් වැරද්දක් විදිහට දකින්නේ. ඒක මේ යාගේ පෞෂත්ව ලක්ෂණේ මතුවීම. යාගේ රුචි අරුචිකම් මතුවීම. යාගේ කර්ම ශක්තිය මතුවීම. යාට දොස් කියන්නේ කොහොමද? මටත් තියෙනවනේ මේ වගේම පොදියක්. ඒ සම්බිච්ච වෙලා කතා කරලා කියන ඔබතුමා ඔබතුමේ මේ වැඩේ කරාට පිටින් ඉඳලා බලන කෙනෙක් වශයෙන් මට නම් පේන්නේ මෙන්න මේ මේ විදිහේදී වරදොල තේරුම් ගන්න තියෙනවා ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මේ කවදාකවත් කේන්තික ඉන්න වෙලාව කියන්න යන්න එපා. දැන්සේ කතා කරලා තිනවා යමක් කියනවනම් ඒක සත්‍යතෝ තේතතෝ මනාපතෝ අත්ත සාධකතෝ කියලා ඉතින් වෙච්ච දෙයම කියන්නේ යාකින් ගහනවයි කියනත් ඒවා. කීපදී මේ අතිශෝක්තියට දාන්න එපා. අව탁සිරු කරන්නත් එපා. ඒකෙන් යාට අර්ථය සිද්ධ වෙනවද කියලා බලලා කියන්නේ. ඒ වගේ මෙයා ප්‍රියමනාපිතට අහුම්කම් දෙයිද කියලා බලලා කියන්නේ ඒකෙන් වැඩක් වෙයි. එහෙම නැත්තම් මේ කියමන කියලා කියන්නේ බොරු කේලම් හිස් වචන පරුස වචන වලට වැටෙනවා. ඒ නිසා කියන වෙලාව පරිස්සමෙන් කියන්න. හැබැයි Tamange වැඩේට ඉච්චකම බය වෙන්න ඕනේ. Tamanne දැනගන්න පුළුවන් මම අදහසක් ප්‍රකාශ කරා නම් යම් විදිහ වෙලාවකට ඒ අදහස ප්‍රකාශ කරන්න හේතු වෙලා තියෙන්නෙම තණ්හාමාන දිට්ඨිමයි. නැත්තම් ප්‍රකාශ කරන්න අදහසක් නැහැ මේ ලෝකේ. මම නැතුණාට ලෝක ලස්සන දුවනවා. ඇහිට උදේ ඉර පහ යන්න මම විනිශ්චය ගන්න ඕනේද? නෑ ඒක ඉර පායනවා ඥානාරාම සාන්ති නැති වුණාට පස්සේ මේ රෑ 11 විතර වුණා පණ්ඩිසාංශෙත් ආවා ඔහුගේ නුදේ පාන්දරේ ඔක්කොටම දානයක් දුන්නා දැන් ඔක්කොමලා ඉතින් අපි මූණ අට කරගෙන මල ගෙදරකට වගේ මූණ හදාගෙන එන ගහච්ච සෝම් පිටියටක් වගේ ඉන්නවා පණ්ඩිසාංශෙත් මදාලික හා මේක අසද්දෘස දානයක් නම අපි මේ ලොකු දානයක් නැතුණානේ ඒක උපස්ථාන කරපු කටේ දාන දුන්නා කියලා මේක හරි බන්නවනේ මේ නමල මේ ලොකු සෝන්සේ කියා දැන් අලුත් ටිකක්. බය වෙන්න එපා. ඔයගොල්ලෝ පන කනගාටු වෙන්න එපා. දවස පටන් ගත්ත වැඩ ටික කරගෙන යන්න. ඕව ගණන් ගන්න එපා. අපි එහෙම නැහැ කියනවා ඊයේ දවසේ වෙච්ච දෙයට ඇඬුවේ නැත්තම් නිකන් හරි නෑ වාගේ. අඬන එක තමයි අපි එකම යුතුයකම. එහෙම එකක් නෑ මේ නිබ්බිදාට මොන ජීව මනුස්සයර තේරෙන්න පටන් ගන්නවා. දුකක් ආපු වෙලාවක තමයි පඬිත පඬිතකම පහළ වෙලා ඉන්නේ. කරදරයක් අවුලක් ජංජාලයක් ආපු වෙලාවේ එයා ඊට ඉස්සලා කාලා තියෙනවනේ මේක. ඒක නිසා ඒ මට්ටමට ආපු නැති මිනිස්සුගේ උපදේශ පතන්නත් එපා. ඒක ඇත්තටම මේ උපදෙස් දෙන්න හදන මිනිස්සු අමාරුවේ දෙමීමක් වෙනවා. ඒ නිසා මේ විරාගය පහළ වෙච්ච වෙලාවේ තණ්හා විරාගයටද අවිජ්ජා විරාගයටද වැටෙන්නේ කියලා දැනගන්න එක ඒ ඒ පහළ වෙන පහළන අපිට තේරුම් ගන්න පුළුවන්. භාවනා ජීවිතය ගත කරන අයට බොහෝ විට ඒ තමන් මනාව ප්‍රිය වෙච්ච වස්තු විශේෂයි සමහරවිට එච්චර මෙව වොන්නේ මේ බඩ බැඳගෙන කන්න ඕනේ නෑ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන එක ඒක සෑහෙන විරාගයක් කිසිසේත්ම මූලික අවශ්‍යතාවයෙන් නැතර කරන්න යන්න එපා නමුත් ඒව මේ මවාපෑමට කරන ටික පාරිභෝගිකත්වයට කරන එක මේ සමාජ රැල්ල නිසා මේ වද විඳිනදී පොඩ්ඩක් අඩු කරන්න ඊට පස්සේ බලන්න මම මේ දෙයක් දකපුවාම කොච්චර පැනලා නටන්න හදනවද කියලා. දේවල් විනාශ කරන්න හදනවද කියලා. සංස්කරණය කරන්න හදනවද කියලා. සංස්කරණය කරන්න හදන්නෙම අඩු කලේ සෙලවි මනිසායි අඩු බව වැටේ. දැක්කට නොදැක්ක වගේ හිටපන්. ඒකට අඩු කලේ සෙලවෙන්න ඕන කමක් නැහැ. අපිට බෑ අනිත් එකනට ඉස්සලා පැනලා මේ කරුණාව, මෛත්‍රිය, සමාජ සේවය කරන්න හදනවා. අඩු කලෙමයි. ඉතින් ඒක නිසා ඒකෙදී කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් ඉඳලා පෙන්වලා දුන්නොත් මේ දේවල් තියෙනවා තමයි නිකන් කලබල වෙන්න දෙයක් නැහැ. මේවා සිද්ධ වුණේ අපිට කියලායි. උඩ මේ අපි කලබල වෙන්නේ කියලා විවේකීව වැඩි කරන්න පුළුවන් නම් අපිට තේරෙනවා කල යුත්ත කරලා නැතර කරන්න පුළුවන් අපිට. ඕවර් ඩුයින් එහෙම නැත්නම් අරයට මෙයාට පෙන්වන්න කරන දේවල් වල අඩුවීමක් වෙන්න පටන් ගන්නට පස්සේ පේනවා අපිට කරදරේ එන්නේ ඉස්සෙල්ලා කරදර වෙලාවේ කරදරෙන් පස්සේ අතර මොකද්ද ගමනක් පේනවා. මේ කලබල වෙලාවේ සියල්ල අතහැරලා දාලා උඩ පැනලා මරා ගන්නයි වහ කණ්ඩායි හදනව වෙනුවට අඩු වෙන්න පටන් ගන්න මේ සංස්කාර නැත්තම් Taman මේ දේකදී නැත්තම් සිද්ධියකදී Taman ඒකට කොච්චර කොමිට් වෙනවද කියන එක නැත්තම් ඒකට කොච්චර දේවල් කලබල වෙලා වෙනස් කරන්න හදනවද කියන එක පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා සංස්කාර තුනක් පොතේ සඳහන් කරනවා. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ ඒකෙන් කුසලයක් කරගන්න. නැත්නම් ඒක අනාගන අකුසලයක් කරගන්න. ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැහැ. ඉන්ජන කියලා කියන්නේ කම්පන චංචල වලට හෙල්ලෙන්නේ නැතුව ඉනවා. ඒදී උනේ නෑ පුළුවන් නම් ඔන්න එයාට සුදුසුකමක් තියෙනවා මේ දෙයට යමක් කරන්න. මේ දේ බලලා සැලෙන එනතම් වෙහෙස තියෙනවා නම් බුදුසෙන්සි කියන කවදාකවත් යාගේ මයිට් යාගේ තියෙන කරුණාවට කරුණාව කියලා කියන්න බෑ. දේ දැකලා ඒකෙන් වෙහෙසක් ඇති වුණා නම් එයා ඒකට නුසුදුස්සෙක් බාටපත් වෙනවා. දේ දිහා බලලා කලජ කරනවා. හැබැයි මේ වෙහෙස හිතකින් නෙවෙයි. ආන්නේ මේ සමාජ සංසිද්ධියකදෝ ලෙඩ දුකකදී හෝ මානසික කායික දෙයකදී අපි මේ කලබල වෙලා අපි මේ කරන සංස්කාර වලින් තමයි අපිට කියන්න පුළුවන් අවිද්‍යාව කොච්චර තියෙනවද කියලා. මොකද අවිද්‍යාවේ තරමටයි සංස්කාර වෙන්නේ. සංස්කාර වෙන කියන්නේ දේවල් සංස්කරණය කරන්න හදනවා. එහෙම නැත්නම් චේතනා පහල කරනවා මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න මේ චේතනා සහ සංස්කාර ඇතිවීමට පිටිපස්සේ මොටිවේෂන් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙවීමක් තියෙනවා. ඒක මායයක්. ඒ තමයි කෙලස් කියන්නේ. දෙකක් දැක්කට පස්සේ කොහොම හරි මේකේ ඒ වෙලාවේ නටන්න කර ගහපා දෙන්න පෙන්වන්න දඟලන මේ තල්ලුවක් තියෙනවානේ. අන්නේ තල්ලුව ආරම්භක යෝගාවචරේ උගාවක් වැඩි. යෝගාවචරකම ඉදිරියට යනකොට යනකොට තමයි තේරෙනවා අර දෙයකට පැනලා දෙන ගතිය නැත්නම් කලබල වෙන ගතිය ටිකක් අඩුවක් තියෙනවා. ඉස්සරහට යන්න යන්න යන්න සියල්ල සිදුවෙන දේවල් පමණයි කරන දෙයක් නැති වෙන්න පටන් ගත්තාම පේනවා දේවල් පර්ෆෙක්ට්. අපි ඇඟිලි ගහනකම් ඒක කියනවා මේ පඬිතියෝ සමාජයට මෙහෙ කරදී අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අද ඉන්න අතිපඬිතයන්ගේ වැඩ දකින මං වගේ මිනිස්සෙක් කොහෙවත්ක්ම නැහැ. පේනවා එක එකන මේවා එහෙ මෙහෙ කරන්න ගිහිල්ලා අන්තිමට වලිගේ වලිගේ මැෂින් එකට අහුවෙච්ච දවසේ ඔන්න වලිගේ කඩලා. ඊට පස්සේ ඉවරයි. අරිලව කුණ්‍යයින් කරන්නේ වලිගුල. අපි පුංචි කාලේ පුත ගිහිලා තිබා බඩු බඩු ආරෝ මේ ලීතර මිනිස්සු ඉසි පට්ටලයක් ගහලා වැඩ කර කර ඉන්නවා. කියාට පස්සේ රිලව් නගිනවා. ඒ හැටිම හැරිලෝ. ඉතින් ගිහිල්ලා එකෙක් අර කුඤ්ඤේ පළුව ගන්න දෙනකේ කුඤ්ඤේ තියෙන මැද කකු වලිගේ දාගෙන අර හයියෙන් අලවලා කුඤ්ඤේ ගලවන දාන. පව් වෙනවා. ඉතින් අතිපණ්ඩිතයන්ගේ වැඩ ගැන බලනකොට මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියන තැන අද මේ ලෝකේ අපිට උගන්වන මේ භෞතික පන්ති කාමරෝ දැනුවත් සරුවචාන්සේ පෙන්නන මේ අවිජ්ජා විරාගය කියන එකත් සම්නිකර දෙකක් ඒක බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ අඤ්ඤෝහි භික්ඛවේ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤායි අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා ලාභ සත්කාර සිලෝක හොයන පාරයි නිවන් පාරයි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි. ඒසා භාවනා කරගෙන යනකොට දවසක තේරෙනවා මේ රාග ద్వේෂ මෝහ කියන ප්‍රධාන කෙලෙස් ටික අඩු වෙනකොට මේ ලාභ සක්කාර පරිසංයුක්ත විතර්කයක් මයි ළඟ තියෙනවා කියලා අහුවෙනවා මම මේ සෙල්ලම ගෙනියන්නේ මම දැන හෝ නොදැන යට තියෙනවා ලාභ සක්කාර සංයුක්ත විතර්ක ඒක අපි මොටිවේෂන් එකට තියන තමයි යන්නේ ඉස්සරහට යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක මේ ශාසනයක තියෙන වසම පිළිලේ ඒ සාසනේ ගසාගෙන කණ එක. නැත්තම් සාසනේ ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ. ඒක පටන් ගන්නකොට තියෙනවා නෑ කියන්නේ පා කාටවත් නැත්තේ නෑ. පහු වෙනකොට පහු වෙනකොට ඒක සාසන අලංකාරයකට වෙන්න ඇරලා ඒ ලාභ සත්කාර අයින් වෙනකොට යාට තේරෙනවා මේ මමත් මිතෙක් වුණත් වැඩ කරන්නේ මේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සිලෝ කියලා තමන්ටම වැටහෙන වෙලාවේදී අර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව පොඩ්ඩක් අයින් ඒ වගේ නවම ප්‍රධාන විතක්ක තුන අයින් වුණාට පස්සේ ඒ සුකුම විතක්ක ටික අනවඤ්ඤත් පරිසංයුත විතක්ක ඊට පස්සේ මම බැනුණා අහන්න මම කටයුතු කරනවා කියලා විදැදීසි මූලධර්මවාදී වෙනවා. එහෙම නැත්නම් අමර විතක්ක පාර වෙනවා. මම කවදාත් ඊට පස්සේ ලෙඩ වෙනවා. හොඳට යෝග අභ්‍යායම් කරනවා. හොඳටම එළවලු කනවා. මම හොඳටම කොලෙස්ටරෝල් අඩු කරනවා කියලා 100 100ක් වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ එහෙම නැත්නම් ඥාති විතර්ක පහල වෙනවා. අනේ මම මේ දැනගත්ත එක මගේ ඥාතින දෙන්න නැත්නම්. ඥාතින දෙන්න මැරෙන්න හදනවා මේ සතිය පැත්තක තියාගෙන. ඊටම නැත්නම් පරානොද්දයි තවට සංයුක්ත විතක් වෙනවා මේ අනුන් කෙරෙහි කරුණාවක් වෙනවා අයියෝ අපි නම් ඉඳගෙන භාවනා කරනවා මේ මේ මොකಾದ මේ මේ කැංගරුවේ කවද නිවන් දකින්නද මොන තරම් පවුද අප්පා කියලා මේ අනේ මේ කොහෙදෝ නැති අපි නොවන කැංගරුවෙක් නිවන් දක්කන්න මැරෙන්න හදනවා. එහෙම නැත්නම් ජනපද විතක්ක. මේ දවස් හතක් හිටිය ප්‍රවෘත්ති හුවෙත් නැහැ ඩොලර් එක නැගලා දන්නෙත් නැහැ බැහැලක් දන්නෙත් නැහැ යකඩ ගණන් බැහැලක් දන්නෙත් නැහැ මේ මෙතන ඉඳගෙන මේ භාවනා කරන ගමන් ඒව ඔක්කොටම ඉස්කෝලේක නම් විශ්වවිද්‍යාලයෙන් නම් ලකුණු ලැබෙනවා මේ විතක් අය දකින්නකොට තේරෙනවා අපිට මේ අවිජ්ජා විරාගය කියනකොට අපේ හිත පහළ වෙන්න මේ වගේ සුඛම විතක්ක ටික මේ කියාත්මේ සකස් වෙච්ච වගයක්. අපේ විවේකී ආපු ගමන් මෙයා එළියට එන නිසා ඒ වෙලාවේ තමයි සර්පයාගේ ඔළුව දකින්න පුළුවන්. ඒකෝර තමයි මමයා කවුද කියලා තේරෙන්නේ. අපි ඒක වසන් ගන්න හදනවා. අපි මේ ආපුවා මේක සාධාරණීකරණය කරන එක ධනපදයේ චක්ක හොඳ නෙයි. ඥාතින් ගැන කල්පනා කරන එක හොඳ නෙයි. කරුණාවයිත්‍ය හොඳ නෙයි. ලෙඩ නොවෙන එක හොඳ නෙයි. බැනුම් ගන්න ආයෙනක හොඳ ඔක්කොම සාධාරණී කරනවා ඒ නිසා ලොකු සාංශය ලියලා තියෙනවා ඒක පොතේ ලියලා මේවා සාමාන්‍ය දෙවිතේව කතා කරන්න යන්න එපා ඉතාමත්ම ගැඹුරින් භවනා කරන මේ ජීවිතේදිම නිවන් දකින්න හදන කෙනාට මේක කතා නොකර බෑ හැබැයි සාමාන්‍ය ජනතලයේ තුල කතා කරන්න එපා අද ලෝකේ බණ යන්නේ ඔය අහය වඩන්නයි ඒ බණ බොහෝම ජනප්‍රියයි දාන සත්කාර සම්මාන සිලෝක වන්නවා බැනුන්න ආන්න අනවංචත්ති විතක්ක උගන්වනවා, ලෙඩ නොවෙන්න උගන්වනවා, ජනපද විතක්ක උගන්වනවා, අනුන්ට උදව් කරන්න උගන්වනවා, ඥාතීන්ට උදව් කරන්න උගන්වනවා මේවා මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා බවවත් කියන්න ගියොත් ගුටි කණ්ඩ වෙනවා. ඒසා මෙව්වා කියනකොට හැමදාම මම බලනවා දොරවල් වහලාද තියෙන්නේ කියලා මොකද හරිම ඩේන්ජරස්. ඉතින් මේව අහගෙන ගිහිල්ලා මේ භාගයට තැම්බිච්ච අල පුදුමාකාර මත ප්‍රකාශ කරනවා. එතකොට පේනවා මේ මේ අවිජ්ජා විරාගය කියලා කියන්නේ දැක ගන්න කොච්චර අපි බයද කියලා. මේව මතුවෙච්ච වෙලාවේදී හෙලි කරන්න පුළුවන් නම් මම මෙතෙක් කල නටලා තියෙන්නේ මේ මම මේ බැනුන් ආහඬ කරපු වැඩක් නේ මම මේ කරලා තියෙන්නේ ලාභ සත්කාර සඳහන් කරලා තියෙන කියන එක තේරිලා හෙලි කරා නම් බුදුජානන්සේ සඳහන් කර දෙනවා විවටෝ බික්ක වේ විරෝචති ප්‍රශ්න පටිච්චන්නෝ මේ තමන්ගේ තියෙන මේ ජඩ ගති මේ ෂාට ගති මේ මායාවී ගති හෙලි කරන්න මේ යෝගාවචරයක හම්බ වෙන එක මොන පිනන්ද කියලා හිතන්න නැත්තම් කොහෙද මේක අපි කවදද කෙලවර කරන්න කියලා. ඒ නිසා මේ මිච්ඡා පටිපට්ටි අවිද්‍යාව එනකොට ඒක පඤ්ඤා විමුක්තියට වැටෙනවා. ඒ තමන්ගේම අවිද්‍යාව ප්‍රමාණය තේරුම් ගන්න. අවිද්‍යාව නිසයි මම මේ නටන්නේ. මේ මේ සංස්කරණය කරන්නේ. සංස්කාර ආපුවම සංකාරපච්ච විඥානයේදී වැඩි යනවා. ඒ නිසා තමන්ගේ මේ අවිද්‍යාව දකින්න මේ අවිද්‍යා විරාගය බුදුජානනාංශයෙන් පෙන්නනවා බොජ්ජංග මට්ටමේදී තමන් ඇති කරන මේ සති සම්බොජ්ජංගේ තියෙනවානේ. එහෙම නැත්නම් මෙතෙන්ට එනකන් අපිට හැරමිටියක් වගේ කල්යාණ මිත්‍රයෙකු උදව් කරපු. මෙන්න මේ සතිය පිළිබඳව සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විරාග නිසිතා නිරෝධ නිසිතා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගාන පස්සේ ඔය සතිය පිළිබඳ විවේකීව බලන්න එනකොට සතුට වෙන්න නැති වෙන කනගාටු වෙන ආයාසය ගන්න එපා හිතට විරාගීව බලන්න ඕකත් හොඳ වෙලා යනවා නිරෝධීව බලන්න සතිය නැති වෙන පැත්ත බලන්න පටිච්චසග්ගාන පස්සේ ඕකත් දාලා දීලා දාන්න වෙනවා කියලා බලන්න මේ වඩන ලද සතිය ඔය චීන කණාඩි දාලා බලන්න. විවේක නිස්සම්, විරාග නිස්සම්, නිරෝධ නිස්සම්, පනිසක් ගන්න පස්සේ. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අපි ඉගෙනගත්ත දහම් මල්ල බණ පොදිය විසි කරන්න වෙනවා. විසි කරන්න වෙනවා. ධම්මෝපියෝ වික්කවේ පහතබ්බා. පගේවා ධම්මෝ මාන්නේ මේ ධර්මයක් විසි කරන්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඉතින් මේ ධර්මයේ තියෙන මේ කෑදරකම නැතුව බෑ. වෙලාව ආවට පස්සේ අයින් කරන්න ඕනේ. ඊට පස්සේ වීර්ය සම්බොජ්ජංගේ මේ මේ අප්‍රතිහත වීර්යයෙන් කරන එකත් විවේක නිස්සම් විරාගන නිස්සම් නිරෝග නිසම්පත් නිසකාන පස්සී. ඊට පස්සේ න හැම එකටම මතක් කරගෙන මේ තාම ආසාවෙන් නැත්තම් කුසින් වදාගත්ත දරුවා දිහා විවේකීව බලපං විරාගීව බලපං නිරෝධව බලපං පටිච්චසමුප්පාදන පස්සේ බලපං මේක හරිම අමාරුයි ඔය සෙනෙහසෙන් ගිය කෙනාට කැක්කුමෙන් යන කෙනාට කරන්න මාරු. ඒක නිසා තමන්ම අදා වඩා ගන්නවද මේ අන්තිම ශ්‍රේෂ්ඨම ධර්ම දිහා විවේකීව විරාගීව නිරෝධීව පටිසක් ගන්න පස්සේ බලනවා කියන එක මම කියනවා අමනුස්සයි කියලා. මනුස්ස හිතකට දරන්න බෑ. ඒ නිසා සතිය බොජ්ජංග මට්ටමට යන්න ඉස්සෙල් යන්නේ නැහැ. මොකද අපි මේ සතිය නැති වෙනකොට කනගාටු වෙනවා. කනගාටු වෙන්නේ මේ තියෙන සතිය ප්‍රයෝජනයක් ගන්න ඒක ඉවර වෙනවා දකින්න ඕනේ. ඒක ඉවර වෙනවා. ආන්නේ විදිහට මේ විවේක විරාග නිරෝධ පටිනිස්සග්ග කියන ක්‍රමයට බලන්න පටන් අරගත්තොත් අපි මේ ජීවිතය ආවට පස්සේ අල්ලාගත්ත දේවල් නිසා අපි ඊගාව ජීවිතේට කොච්චර රාග, ద్వේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ගෙනියනවද කියලා බලන්න. මේ ජීවිතේ දෙන්න ඉස්සලා මේ එකක්වත් මේ හොල්මනක්වත් අපිට සම්බන්ධ නැහැ. ආවට පස්සේ අර මොකද්ද මොකද්ද බදාගත්තා වගේ අපේ අම්මේ මගේ අම්මා මගේ දරුවා මගේ අරකයි මේකයි කියලා නටනවා. දැන් ගියාට පස්සේ ආපහු හැරලවත් බලනවාද? එහෙමනම් ගියාත් මෙහෙට මම තාත්තත් මේ විදිහට පොඩි පොඩි හරි දෙන්න එපායි නිකන් අඩු ගානේ. දිවල් කුලියවත් දෙන්න එපායි. ඒ වගේමයි තවත් එකක් තියෙනවා. ඕගොල්ලෝ ගියාට පස්සේ ආපහු ආවොත් එහෙම අයියෝ මලපෙරිතේ කාවයි කියලා ගේ අයින් කරනවා. මතුරලා අර මිනිහා කුප්පියක දාලා සාගර හතකින් එහාට ගිහිල්ලා දානවා. ඔය ඉන්න තේනියත නෑ. ගියොත් එන්න නම් එපා ගොයියෝ. මේ ඉන්න කට්ටිය කපන්නේ කැපිල්ලා යනම්මනම් නැති වෙන්නේ. ඒ නිසා මේ බදාගෙන හිටියට එතනින්මයි දුකේ. ඒ නිසා මේ ප්‍රිය කරන වස්තු විරාගය නිරෝධ පටිනිසක් ගන්න පස්සේ බලනවායි කියලා කියන්නේ ඒක නස්ථාර්ථවාදයේවත් එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටියේවත් අරස රසව අපගල්බ දෙයක් නෙවෙයි. ඒකට එන්න තමයි අපි අර මුල ඉඳලා ධර්ම පරම්පරාව හදාගෙන ඉන්නේ. ඒ නිසා අපි ඒකට යොද යොදා බලන්න මැරෙන්න ඉස්සලා තියෙන හොඳම දේ තමයි අපි පරාජිත වෙන තැන. අපිට වරදින තැන, අපිට පරදින තැන, අපිට කවුරු හරි කරදර කරපු තැනදී අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒ බුරුම ස්වාමීන් වහන්සේක කියනවා පුදුමාකාර තාලයකට. පරණ කර්මයක් පරිසම් දෙනකොට මේක අරකී තමයි මේ කිරුවේ මේකා තමයි මේ කිරුව එක මරන්න ඕන කියනකොට අලුතෙන් හම්බෙන ඇති කරන කර්ම ප්‍රමාණය යෝගාවචරය කියනමට එක ඩෙෆිනිෂන් එකයි දෙන්නේ පරණ කර්ම ගෙන්න ගෙවෙන වෙලාවේදී අලුතෙන් කර්ම රැස් කරන්න එපා ඒක දැනගෙන මේ මම කරපු කාට හරි දීපු ගින්ගෙඩිය තමයි මේ ඉන්නේ මේක කාගෙන කියන්නෙත් නැතුව කාටවත් කරබන යන්න පටන් අරගත්තොත් උකට තපස කියලා කියනවා. භ්‍රමචර්ය කියලා කියනවා. එහෙම නැත්නම් අවිජ්ජා විරෝගී විරාගය කියලා කියනවා. ඒකේ එන්නෙම අසාධාරණ විදිහට බැනුමක් එනවා. ආට පස්සේ මම කොතෙක් දුරට ඒක දිහා කලබල වෙන්නේ නැතුව බලන්න පුළුවන්ද කියලා ගත්තොත් ඒකට දෙයියොත් බයයිලු බ්‍රහ්මයත් බයයි. මායයට පේන්නේම නැතු වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ හම්බෙන මේ හැලහැප්පිලි ටික කලකලෙන් බැලල්ටි එක. එන වෙලාවදී අපි වඩන ලද්ද සතියෙන් එහෙම නැත්නම් මේ විරාගයෙන් බලන්න පුරුදු වුණොත් එහෙම අපි ඉතුරු කරලා යන ආදර්ශය ඉන්නකොට කරන දේ විතරක් නෙවෙයි. ලොකු සංහංශي උච්චර මහන්සි වෙලා එමදාම් භාවනා කරනවා මම දැන් ඔබ වහන්සේ මොකටද මේ භාවනා කරන්නේ? අපිට ඔතෙන් දෙන්න බැරුව අපි මේ තටමනවා. දැන් එතෙන් ගියාට පස්සේ භාවනා කරනවා. අපි නිකන් ඩිස්කරේජ් වෙනවා නිකන්. අපිට ගියාට පස්සේ පාටියක් දාන්න තියෙන්නේ බෑ. තවත් දෙකක් තුනක් ආවට පස්සේ කියනවා නම මේ ජීවිතේ ලැබිච්ච ජය පරාජය නෙවෙයි ප්‍රශ්නේ අපි ඉතුරු කරලා යන දේ පොඩ්ඩක් ගැන කල්පනා කරන්න. අපි ඉතුරු කරලා යන ආදර්ශය මොකද්ද කියලා. මොකද බුදුරජාණන්සේ භාවනා කරේ. මොකද මහා කාශ්‍යප මහරතනන්සේ භාවනා කරේ. ඉතුරු කරන ආදර්ශය බලන්නේ නිසා අපිට මේ කරදරයක් ආපු වෙලාවේදී අපි වැඩ කරන හැටියෙන් අපි මේ අවිද්‍යා විරාගයේද තණ්හා විරාගයේද කියන දෙක තියෙනවා. හැබැයි අර කිව්වා වගේ දෙකම අවශ්‍යයි. මේ දෙකම අවශ්‍යයි තණ්හා විරාග මේ තණ්හා චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති. ඒ කියන්නේ හරියට single parent children and දෙන්නම දෙමාපියෝ ඉන්නේ දරුවයි එක දරුවගේම දෙමාපියෝ ඉන්න දරුවයි කියලා කතාවක් තියෙනවානේ. ඒක අම්ම කෙනෙකුට තාත්තව හදන්න පුළුවන්. මම දෙන්නම ඉන්නවා නම් දරුවගේ මානසිකත්වය ශක්තිමත් නේ. ඒ නිසා අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවතුම දෙන්නම හොඳේ කියා. ඒ නිසා මේ දෙක මැද යන්න ලේසි පාර. ඔය චේතුමති පඤ්ඤායමත් කියන එක අපිට මුක වුණත් මේ සතියින් යනකොට මේ දෙකම සිද්ධ වෙනවා. ඒකේ තියෙන එකම දේ තමයි මේ සතියින් ඉනකොට ප්‍රමෝදයේ පහළ වෙන බව දන්නවනම් වෙන ස්වර්ගයක් කොමටද? ඒ ඒ වෙලාවේ ප්‍රමෝදය පහළ වෙන්න පහළ වෙනකම තේරුම් ගන්න තරම් මේ යෝනිසමනසිකාරයක් තියෙනවා නම් වෙන ස්වර්ගයක් මොකට මේ හැම වෙලාවෙම ඉන්නේ මේකෙනේ. එතනින්මයි වැඩේ පටන් ගන්න නිසා යන තාලෙන් කියන්න පුළුවන් කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ. ලොකු ශාන්ති කියනවා යම් වෙලාවකට යම් කිසි කෙනෙකුට පරියංකේදී සෝවාන් උනායි කියලා හිතන්නේ කියලා. එතන විශාල ඥානයක් පහළ වෙලා එයාට ටික වේලාවක් ගිහලා කල්පනා කරලා බැලුවොත් එයාට තේරෙනවලු ඒ පරියංගෙදී ඉඳගන්න ඉස්සෙල්ලම සුබ ලකුණු තිබිලා තියෙනවා. දිනුවට පස්සෙලු ඒක තේරෙන්නේ. අඩේ එදා පටන් ගන්නකොට මට ඔක්කොම හැදිලා තිබුණනේ කියලා ජයග්‍රහණයෙන් පස්සේ නම් ආපු පාර තියෙන නිසා හරිම අසාධාරණ ක්‍රමයකට ආධුනිකයට අසාධාරණ ක්‍රමයක් මේකේ තියෙනවා. ඉතින් මේක තනි වචනෙන් කියනවා තියෙන්නේ තමන් කරන වැඩේ පිළිබඳ තියෙන විශ්වාසය. වැනි වැනි කරන්න ගියොත් නම් ඒක ඉතින් ගඟට ඉනි කැපුවා වගේ. වෙන දෙයක් වුණාවයි. අපි මේක යන්න ඕනෑ කියන ඒ විශ්වාසය පහළ වුණාට පස්සේ පේන ඕන ඕකට තමයි යෝනිසමංසකාරී කියන බාට ලකුණ ඒ නිසා මෙච්චර මහන්සි වෙන පිළිසකට දේශනාව સમાપ્ત කරගෙන මතක් කරනවා මේ තමන් යන ගමන සහ තමන් කරගත්ත දේවල් පිළිබඳ විශ්වාසයෙන් ඉදිරිය බලන්න මේ වැඩමුළුවක් ධර්ම දේශනාවක් දේශනාවලියත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා.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 පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු